අවසරයි ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් තවත් ධර්ම සාකච්ඡාවක් නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි ලිඛිත ප්‍රශ්න වලින් සභාවාරය ආරම්භ කරමු කියලා යෝජනා කරනවා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන විදිහට මම ඊෂාන් ඕනවත්ගේ ඉල්ලා සිටිනවා අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දිනේ ප්‍රශ්න 12කුත් ප්‍රකාශන 4කුත් ඉල්ලීමෙහිකුත් වශයෙන් ඉදිරිපත් වෙලා තියෙනවා. මම මුලින් ප්‍රශ්න ටික කියවනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. පරයන්ක භාවනාවේදී මා මූල කර්මස්ථානයේ වශයෙන් ගන්නේ ආනාපානයයි. ආශ්වාස වායුවේ සිසිල් බව, සියුම් බව, බර බව හා ප්‍රශ්වාස වායුවේ උණුසුම් බව, ගොරෝසු බව, සැහැල්ලු බව ආදී ස්වභාව ලක්ෂණ වෙන්වෙන් වශයෙන් වැටහෙනවා. එවිට මේ සම්පූර්ණයෙන්ම පරස්පර විරෝධී ක්‍රියාවලින් දෙකක් බවද වැටහෙනවා. එහෙත් හුස්ම රැලි 15 16 අතරට දිග ආශ්වාස වායුවක් ගියත් ඒ ප්‍රශ්වාසයේදී කෙටි වෙන බව මට මෙතෙක් දැනී හෝ අත්විඳ නැහැ. දිගට යන ආශ්වාස වායුව ප්‍රශ්වාසයේදී දික් වෙන බවත් කෙටි ආශ්වාස වායුව කෙටියටම ප්‍රශ්වාසයේ ලෙස එන බවත් හැඟීම ආනාපාන සති භාවනාදී සිදුවන වරදක් යයි මට හැඟේ. මෙය චේතනා විරහිතව කරන භාවනාවක් නිසා හිතාමතා කිරීමද නුසුදුසුය. එසේ වුවත් මා අත්හදා බැලීමක් වශයෙන් කර බැලුවද එසේ කළ නොහැකි බව හැඟුණි. සාමීන් වහන්ස මේ ගැන මට පහදා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට උතුම් නිවනින් ඔබ වහන්සේ උතුම් නිවනින් සැනසෙත්වා. එහෙම ඒ කෙටි බවක් අවශ්‍ය වෙන්නේ නැහැ. තමන්ට දිගට ආනාපානයේ පෙනීම හරහා ආනාපාන සතිය තියෙනවා නම් එච්චරයි තමන්ගේ වගකීම් වෙන්නේ. එතකොට පේනදී බලනවා මිසක්කා පේනදී වාර්තා කරනවා මිසක්කා විපස්සනා කමඨහන් වාර්තාවට වෙන්නේ නැහැ බෑ කියන අකුරු දෙකේ ඉන්න බෑ. මොනවත් මට උනේ නැහැ කියලා චෝදනා කරන්න දෙයක් නැහැ. අර කියන විදිහට ඒක චේතනාපූර්වක කරන දෙයක් නෙවෙයි. වෙන දේ වෙන හැටියෙන් බලන එක තමයි බඩරල වාර්තා කරන එකයි කරන්න තියෙන නිසා ඒ කෙටි වීමක් වෙන්න පුළුවන්. නොවෙන්න පුළුවන්. ඒක නිසා ඒක පිළිබඳව අපේක්ෂා නැති වෙච්ච දවසේ එහෙම නැත්නම් ඒක පිළිබඳව පශ්චාත්තාපේ නැති වෙච්ච දවසේ ඉතින් භාවනා හරියට යව යන ක්‍රමය හොඳයි. අර එකම දේ තියෙන්නේ මේ මේ දේවල් උනේ නැහැ කියලා ඒ තියෙන මේ පසුබෑම පශ්චාත්තාපේ තියෙනවා ඒක ගැන තැවෙන්නේ නැතුව ආස්වාද ප්‍රසවාසයේ හරහා එන සතිය නැත්නම් අපි කියන ආනපන සතිය දිගට පවත්වන්න උත්සාහ ගන්නවා. ගෞරවනීය සාමීන් වහන්ස මා පරයන්ක භාවනාවට ඉඳගෙන ආනාපාන සතිය අරමුණු කර ටික වේලාවකින් හුස්ම රැල්ල තුනුවි ගොස් ඉන්පසු මට ඉඳගෙන සිටින ඉරියව්ව අරමුණු කරමින් ටික වේලාවක් සිටිනා විට තද නිදිමතක් හා සිතුවිලි වැඩිවීමක් දැනුනි. තවදුරටත් භාවනා කරමින් යන විට පපුව දෙපැත්තෙන් ඉලයට දෙපසින් හදවත දෙසට මාව මිරිකන ස්වභාවයක් පටන් ගැනුනි. තවදුරටත් භාවනා කරමින් යන විට ඒ ඊට දැඩි වන්නට විය. තවද එම අවස්ථාවේ හෝ ඊට පෙර භයංකාර සත්ත්ව රූප දිස්විය. පපුව තුලට මාව මිරිකන වේදනාව මරණ වේදනාවක් මෙන් විය. තවදුරටත් වීරියෙන් භාවනා කරමින් මා සිටින ඉරියව්ව ගැන මෙනෙහි කරමින් යන විට ටික වේලාවකින් පෙර කී සියල්ල පහවී ගොස් ආලෝක රැලි වශයෙන් එන්නට විය. ඉන්පසු මට සිටින ඉරියව්ව ගැන මෙනෙහි කරමින් සිටින විට ආලෝක රැලි බුරබුරා නැගෙන්නට විය. ඉන්පසු මහට විශාල ප්‍රමෝදයක් ඇති විය. මේ අවස්ථාව නීවරණතාවකාලිකව යටපත් වීමක් බව මට හැඟී යයි. මේ මගේ ජයග්‍රහණයකි. මා ඉදිරියටත් මගේ ඉරියව්ව ගැන අවධානයෙන් භාවනාව කරගෙන සිටි ගියමි. මාහට ඉදිරියට ගත යුතු ක්‍රියාමාර්ග හා මෙම ලැබුණු අවස්ථාව පිළිබඳ කරුණාවෙන් විස්තර කර දෙන්න. ඔබ වහන්සේට දීර්ඝායු ලබා නිවන් දකිත්වා. ත්‍රිවන් සරණයි. මේ වගේ දෙයක් සිද්ධ වෙච්ච කෙනාට ඒ කියන්නේ දුෂ්කරතාවයක් කරා ගිහිල්ලා ඒ තියෙන සාන්තිකර තත්වයක් ආපු කෙනාට අවස්ථාවක් තියෙන හැම නොවිච්ච කෙනාට වඩා ඊගාව දවසෙත් ඒ වගේ දෙයක් කරන්න මොනවද පූර්ව කෘත්‍ය වෙන්න ඕන කියලා. සූදානම් වෙන්න ඕන කියලා. ඒ නිසා එදා දැන් මේ කියන පරියංගයට ඉසල සක්මන් කරලා හිටියනම් ඒ විදිහට සක්මන් කරන්න. ඊට ඉස්සෙල්ලා අතපය හොදාන සීතල වෙච්ච ගතියක හිටියනම් ඒක කරලා දෙන්න. ඒ විදිහට මේ හරිය පරියන්කේ නිමිති අරගෙන නැවත නැවතත් මේ නිමිති සපයලා දෙන්න බොහොම බයපක්ෂව යටහත් පහත් ආදර ගෞරවයෙන් නැමී සිට එතකොට මේ අවස්ථාවට යන තියෙන ඊට වැඩි මේක කොහොම හරි කරන්න තියෙන්නේ මේ අවස්ථාව වශී කර ගන්න ඕනේ නිතර නිතර කරලා හුරු කරගන්න ඕනේ සිද්ධි කරගන්නවයි කියලත් මේකට කියනවා. එහෙම කරන්න කරන්න කරන්න තමන්න තේරෙන පටන් අර ගන්නවා. අර හරි ගියාම සතුට වෙන ගතියත් වැරදුනහම මරණ වේදනාව වගේ වෙලා බය වෙන ගතියත් අතර පරස්පරය අඩු වෙන්න පටන් ගන්නවා. උච්චාවච භාවයේ අඩු වෙලා මේ මේක සාමාන්‍ය පොඩි දෙයක් බවට පත් වෙනකොට තමයි ඊගාව භවනා අත්දැකීමට හිත හොඳට පෞරුෂත්වයක් ඇති වෙලා එන්නේ. ඒ නිසා මේක නැත නැවත නැවත මේ වගේ දෙයක් සිදුවීමට කුමක් කළ යුතුද? ඒ දේ සාමාන්‍ය බුද්ධියෙන් සපයලා දෙන්න කියන එක තමයි කියන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. අද අලුයම ලැබූ භාවනා අධ්‍යක්ීම පිළිබඳවයි. මගේ මූල කර්මස්ථානයේ ආනාපානයයි. මම මෙතන මෙලෙස යයි බලා සිටින විට ආශ්වාසයේ මැද උගුර ආශ්‍රිත ප්‍රදේශයක ගැටෙනු මට දැනිනි. ඉන්පසුව සතිමත්ව ආනාපානය බැලීමි. ආශ්වාසයේ හට ගැනීම ප්‍රකට නැත. නමුත් මැද සහ අවසානයේ ඊතා හොඳින් දැනිනි. ප්‍රශ්වාසයේ මැද හොඳින් දැනුණු අතර පිටවීම සියුම් රස්නයක් දැනිනි. මෙසේ විනාඩි 15 20 යයි සිටිය හැකි සතිමත් අවස්ථාවකදී කිසුදු ආලෝක සංඥාදිය නොවිය. දැඩි නිහඬ බවකදී එකවරම බලාපොරොත්තු නොවන අවස්ථාවක විදුලිය විසන්දිය වැනි දෙයක් ශරීරයට දැනිනි. එය සියුම් සීරීම් ස්වභාවයක් මැද්දේ මුහුදු රැල්ලක් වඩා ඡන්ද නැමැතිව මතුවී මෘදු ලෙස ගලා ගොස් නොපෙනිනි. ඒ සිතුවිලි දැයි සිටිනි. මෙය හතර වාරයක් පස් වාරයක් සිදු වී කිසිත් සිදු නො වූ ආකාරයෙන් හුස්ම සහ සිහිය පවත්තා විනාඩි 45ක පමණ භාවනා වාරයක් අවසන් කෙලෙමි. මම අසුනෙන් නැගී සිදු වූ දේ මෙනෙහි කෙලෙමි. මේ සියල්ල මට පැහැදිලිව මතක් කර ගැනීමට හැකි විය. ස්වාමින් වහන්ස මට මෙය ධර්මානුකූලව පහදා දෙනු මැනවි. ඔබ වහන්සේගේ පාද නමස්කාරය කරමි. ත්‍රිවන් සරණයි. සමහර විටක ඒ පස්සනක් ප්‍රීතිය විතර කරන වෙලාවේදී කුද්ධිකා ප්‍රීති කනිකා ප්‍රීති ඔක්කන්දිකා ප්‍රීති කියලා ඔක්කන්ද වෙනවයි කියලා වචන පාවිච්චි කරනවා මුළු කයම ඔක්කන්ද වෙනවා ඉඳපු ගමන් මේ ගැසිලා යනවා වගේ එක විදිහකට ඒක ඇතුලින් පිටින් කරන සම්බාහනයක් වගේ කියලා පන්දිස්වාංශ කියනවා. පිටින් ඇවිල්ලා කවුරුත් හොඳට කය අත ගාලා දෙනවා වගේ. ඒ විතර නෙමෙයි ඇතුලිමුත් ඇවිල්ලා ඇඟ ඇතුලිමුත් සම්බාහනය කරනවා වගේ ඔකඳ වීමෙන් පටත ඒක තමයි පිනා යනවායි කියලා කියන්නේ. ඉතින් මේක තමයි ඒ තරුණ ප්‍රීතියේ උච්චතර අවස්ථාව. ඊට පස්සේ තමයි බලවත් ප්‍රීතිය, ඔක්කාන්තික ප්‍රීති, පරණා ප්‍රීති, උබ්බේගා ප්‍රීති ඊට උද්වේග කර වෙන්න පටන් ගන්නවා. හැබැයි ඔය ඔක්කොම තියෙන්නේ පළවෙනි දවසට විතරයි. ඊගාව දවසේ නෝට ඔය ගාලල්ල. ඉස්ලාම දවසේ ඉතින් බොහෝම ඉතින් ඕවා ගැන පොතුත් ලියනවා. අනේ අම්මේ මට දැන් ඔක්කාන්තික පීටි ඇවිල්ලා තියෙනවා මට උබ්බේක පීටි ඇවිල්ලා තියෙනවා කියලා. ඊට පස්සේ යනකොට අර කුඩු ගහන මිනිහටත් ඒ කුඩු ප්‍රමාණය ගහලා බෑ දෙවෙනි දවසට. සූස්තියට ටිකක් වැඩිපුර කුඩු ගහන්න ඕනේ. ඒ වගේ ඕකේ ඉන්නේ ඉතින් මේක මම නම් වඩන් කිව්වට ගණන් ගන්න එපා. ටිකට කරගෙන යන්න කරගෙන ගියාට පස්සේ තමන්ගේ කයටත් තේරෙනවා භාවනාව හරිනම් එච්චරයි කියන්නේ. අය කවුරු කර්මස්ථානාචාර්යවරුවත් පොතේ දනවත් මොකුත් ඕනේ කායේන චේයෝ පරම සත්‍යං සත්‍ය කරෝති මේ හිතේ තියෙන දැඩි ආතති ගතිය ආවේග කරගතිය මානසික පීඩන ගතිය එහෙම නිකන් අර්ත් වෙනවා වගේ රිලීස්ලා යන්න පටන් අර ගන්නවා එතකොට කය ඔකඳ වෙනවා පිනා යනවා උද්වේග කර වෙනවා ඒකෙන් හොඳට තේරෙනවා අර මිටිය පොදිය ලිහිලා යනවා වගේ මුලදි මුලදි කොහොමක අත්‍යවශ්‍යයි. ඒ වගේම මුලදි මුලදි බොහොම කැපී පේන ගතියක් තියෙනවා. පහු වෙනකොට ඒකේ තියෙන අර සිලිලාරේ අඩු වෙනවා. හැබැයි කෘත්‍ය සම්පාදනය වෙනවා. ඉතින් ඒ නිසා මේක අපි ශරීරයට තමන්ගේ ශරීරයට තමන් කරන මෛත්‍රියක්. තමන්ගේ ශරීරයට තමන් කරන කරුණාවක්. එහෙම නැත්නම් මේ බැඳගෙන වැඩ ගන්න මීහරකෙක් වගේ තමයි අපි කයින් වැඩ ගන්න. අපි කවදාකවත් ඒකට මේ වගේ මුදාහරින්න නිදහස් වෙන්න සිලිලාරයක් ලබන්න ඉඩ දෙන්නේ නැහැ. ඉත ලැබුවත් අපි හිතන්නේ ඒක මේ ආමිෂයෙන් ලබන හැටි. මේක එහෙම නෙවෙයි එකලස් වෙනකොට හිත එකලස් වෙනකොට निराமிෂක निराமிෂව එන්න පටන් අර ගන්නවා. ඉතින් ඒක උදේට කනවා දවල්ට කනවා ගන්න හදා ගන්න ඕනේ. නිතර නිතර එන තාලට හදාගත්තොත් ආතතියක් හිටින්නේ නැහැ. කවුරුත් එක්ක වෛරයක් හිටින්නෙත් නැහැ. කවුරුත් එක්ක ප්‍රේමයක් හිටින්නෙත් නැහැ. එයා දන්නවා ප්‍රේමේ වෛරය තියෙන ඇතුලේ ওই බාහිරේ තියෙන වගේ නෙවෙයි කියලා ආඩ්‍ය ගතියක් එන්න පටන් ගන්නවා. ඒ නිසා මොන හරි දහං ගැටයක් දාලා මේක නැවත නැවත හිතට එන බවට වග බලා ගන්න. එතකොට කයෙන් සම්පූර්ණ සහයෝගය හම්බ වෙන භාවනාවක්. නැත්නම් අපේ කය උරස්මයි. අරියාදුවටම හිටලා තියෙන්නේ. මෙහෙම වෙනකොට කය එයාට ආසාවක් ඇති වෙනවා. ඒ කයේ තියෙන ආතතිය නිදහස් කිරීමේ ක්‍රමයට මුහුණ දෙන්න. එතකොට කය හිත දෙකේ සමவாயයක් දෙන්න පටන් ගන්නවා. ගෞරවනීය සාමෙන් මහන්ස අවසරයි. වසර කීපයක සිට පර්යංකයට ඉඳගත් විට නාසිකාග්‍රයේ තදින් දැනෙන තැන හිත පිහිටුවාගෙන ආශ්වාස ප්‍රශ්වාසයට ඉබේ හිතයයි. හුස්ම වෙනස්කම් දකිමින් එනම් උදාහරණ කීපයක් ලෙස දිග කෙටි තද බුරුල් ළඟ ඈත හුස්ම රැල්ලේ මුලැමැදාග දකිමින්ද පසුව මුලැමැද අග හඳුනා ගැනීමට නොහැකි මට්ටමට පැමිණෙන විටත් ඒ දැනෙන දැනීමට හිත යොමාගෙන භාවනා කෙලිමි. ඒ අවස්ථාවවලදී ශරීරයෙන් දැනෙන තදවීම්, පිම්බීම්, හැකිලීම් හා පැන නගින නොයෙක් වේදනාවල් තිබියදී මේ දැනෙන චලන දැනීමට හිත යොමාගෙන භාවනා කළෙමි. බීමට ස්පර්ශවන කකුල් ආදී තැන්වලින් පැන නගින වේදනාව තුලිනුත් මේ ඉබේ දැනෙන චලනයන් චලනයක් ආකාරයට පෙනෙන දැනීම දෙසටම සතිය පිහිටුවාගෙනම සිටිමි. සමහර අවස්ථාවල මේ චලනාකාරයට දැන්න දැනීම අභිබවා වේදනාව ස්මතු වේ. බොහෝ අවස්ථාවල පරයන්කෙන් නැගිට ගියෙමි. පසුව මේ වේදනාවට පුරුදු වෙමින් මේ දැනෙන චලන දැනීම දිහාම බලා සිටීමට පුරුදු වූ අතර පාදවල දැනෙන වේදනාවන් ඇති වෙමින් පැවතෙමින් නැතු යන අයුරුත් මේ විස්තර කළ නොහැකි මට්ටමින් දැනෙන සියුම් දැනීම වේදනාව උග්‍ර වූ විට නොදැනීමත් තවත් විටක වේදනාවත් චලනයත් මාරුවෙන් මාරුවට ඇතුව නැති යන බවත් අත්දැක්කෙමි. ඉන්පසු සිත තැම්පත් වූ ආකාරයකුත් භාවනාවක් වෙනවාද නොවෙනවාද කියා තේරුම් ගැනීමට නොහැකි අවස්ථා කීපයක්ම අද්දුටු වෙමි. මේ අවස්ථාව නොතේරෙන නිසා පරයන්කේ ටික වේලාවක් සිට නැගිට ගිය අවස්ථා කීපයකි. සක්මනේදීත් පරයන්කේදීත් අනිත් අවස්ථාවලත් නිදිමත ගතියක්ම දැනෙමින් පැවතුණි. පරයන්ක කීපයකදී මේ නොතේරුණු අවස්ථාව තුළ සිටියේදී නැවත බොහෝ සියුම්ම හුස්ම රැල්ල දැනීමට පටන් ගනුනි. අවට පරිසරය ගැනද හොඳින් දැනේ. නමුත් සිත නොදුවයි. වතුරක මණ්ඩි තැම්පත් වීමක් වගේ සිත තැම්පත්ය. ස්වාමින් වහන්සේ මේ අවස්ථාවේදී සියුම්ම ඉබේ දැනෙන හුස්ම රැල්ල දිහා හොඳින් නිරීක්ෂණය කළෙමි. හුස්ම රැල්ලේ වෙනස්කම් බොහොම සියුම්ම බොහොම කුඩාවට දැක ගතිමි. සතිය හොඳින් ඇතුළට ඇතුළට கிඳා බැස ඇත. හුස්ම රැල්ල ඊතා සියුම්ම ඇතිව නැති යන බවත් හිස්තනක් ඇති බවත් නැවත හුස්ම රැල්ල ඇතුව නැතු යන බවත් හිස්තැනක් මේ ආකාරයට සියුම්ම සිදුවෙමින් අන්තිම සිතටම බැලුවෙමි. මේ ආකාරයට ඉවරවීමක් නොදක කුඩා තිගැස්මක් හා නැවත හුස්ම ගැනීමක් දැනුනි. පරයන්කෙන් නැගිට හුස්ම උපාදානය කරගෙන සිටින බවත් මෙයත් අතහැරිය යුතු බවත් සිතා ඊළඟ පරයන්කේදී එය අතහැරුණි. දැන් බොහොම පහසුවෙන් වෙනදේ බලා සිටීමක් පමණි. එනම් ශරීරය තුල වේදනා, උණුසුම්, සිසිල ඇතිව නැතිව යන වෙනස් වීම එකක් පිටුපස එකක් එන ආකාරය දැක්කෙමි. මෙසේ පර්යංකය විනාඩි 45ක් පමණ ගත කර නැගිට්ෙමි. ස්වාමීන් වහන්ස දැන් නැවතත් මට දැනෙන්නේ භාවනාවට පටන්ගත් මුල් කාලයේ සිට කරමින්නා භාවනාව වැරදි නැතුව පහසුවෙන් කරගෙන කරගත හැකි බවත් සැක බොහෝ දුරට අඩු වීමත්ය. සතිය වඩාත් තියුණුව හොඳින් පවතිමින් ඉබේ පහසුවෙන් භාවනාව කරගෙන යාමට හැකි බවත් වේදනාව එන්නේ නම් වැඩි වෙන බවත් අත්දැකෙමි. වර්තමානයේ තුලම සිත පිහිටයි. සිතත් තරමකට හඳුනාගත හැක. උදාහරණ ලෙස නොසන්සුන් වූ විටක, සැක ඇති වූ විටක නැවත ස්ථිරවම තදින්ම අනුපස්සනාවක් කරන බව තේරේ. සක්මන කකුලේ පතුලටම හිත යොමාගෙන සක්මන් කරමි. පරයන්කේ අත්විඳින දේම දකිමි. වේදනාවල් වෙනස් වීම ආදිය ස්වාමින් වහන්සේ නමුත් මට එක තැනක ප්‍රශ්නයක් මතුවී ඇත එනම් ඔබ වහන්සේගේ ධර්ම සාකච්ඡාවකදී මා තේරුම් ගත් විදිහට ප්‍රශ්නය නම් භාවනාවක් කරනවාද නොකරනවාද යන අවස්ථාවේදී සිත නිශ්චලව තැම්පත් වී තිබුණත් අවට පරිසරය තුල සිදුවන දේවල් ගැන දැනීමක් තිබුණත් යන්තමින් නොසෙල්ලෙන පහන් දැල්ලක ආකාරයට හුස්ම රැල්ල දැනුණත් දැනුණ ඒ අවස්ථාව හුස්ම රැල්ලට ලං වී මා නිරීක්ෂණය කිරීම වැරදිද කියා. දැනුවත් කර හරිමග කියා දෙනු මැනවි. මෙසේ ඇසීමට හේතුව භාවනාව එකතැන කරකැවී ඇති අයුරක් දැනෙන නිසාය. නමුත් පෙරට වඩා හොඳ මතකයක් විශ්වාසයක් භාවනාව ගැන ඇත. ස්වාමින් වහන්සේ මේ ගැටලුව විසඳා දෙනු මැනවි. තෙරුවන් සරණයි. මම තනිය අපි පෙරේදත් තුනා අපි සක්මන් කරන වෙලාවේදී ඉබේ සක්මන වෙච්ච වෙන්න ගියාට පස්සේ තමයි සක්මන් භාවනා සිද්ධ වෙන්නේ. එතකන් අපි කරන්නේ සක්මන්ට පූර්ව කෘත්‍ය විතරයි. ඊට පස්සේ සක්මන යනවා. Tamanටම පුළුවන් සක්මන් කරන Tamanගේ රූපේ දිහා බලන ඉන්න. ඒ වගේම පරියන්කේ ඉදිත් වෙනවා. භාවනාව කරනවද නොකරනවද කියලා හිතා ගන්න බැරි මට්ටමට යන්න ගත්තාම තමයි ඇත්තටම විපස්සනා පටන් ගන්න එතනින් තමයි. ඊට පස්සේ මේකට යන්න දීලා බලන එක තමයි යෝගාවචර විසින් කළ යුත්තේ. නමුත් කවුරුත් වගේ වෙලාවේ සැක කරනවා යමක් මං කළ යුතුද නැද්ද? නැත්නම් ආනාපානට බිල බලන්න ඕනද? ලක්මන් කරනකොට වම දකුණට බිල බලන්න ඕනද කියලා අර පුරුද්දට තාම නිමිති ගන්න ගතියක් තියෙනවා. අරමුණු ගන්න ගතියක් තියෙනවා. එහෙම නැත්නම් මානසිකාරය යොදවන ගතියක් තියෙනවා. ඒ බිල බලන ගතිය තමයි සේරම ඒ විපස්සනාවේ තියෙන සමහිත පැවැත්වීමට බාධායි. ඒ නිසා භාවනා කෙරුණාද නැද්ද? අනායාසයෙන් සිදුවෙන තැනට යනකම්ම ආයාස කරන්න ඒක කරන්න වෙනවා. ඊට පස්සේ බලන්නේ කතහැරලා දාන්න. ඊට පස්සේ ඒකට අනාතේ යන්න දීලා බලානින්න බැරි නම් සද්ධාව නැහැ කියලා තමයි කියන්න වෙන්නේ. බලානින්න පුළුවන් නම් සද්ධාව තියෙනවා. පෙර දැක්ම තියෙනවා. විශ්වාසය තියෙනවා. අවිශ්වසනීයත්වය විශ්වසනීයත්වය තියෙනවා. ඉතින් ඒක දෙන්න බැරි සදාචාරය නිසා. කිසිම දෙයකට යන්නදලා බලන්න බෑ අපිට. අපි හැම එකම මේ හදන්න හදනවා. එහෙම නැත්නම් විනයගරුක කරන්න හදනවා. මේ රවුන්ඩ් ලෝකේ හතරස් කරන්න හදනවා. මේ පොළොව මට්ටම් කරන්න හදනවා. අපේ චපල ගති ඍජු කරන්න හදනවා. කවදාවත් කරන්න බෑ චපල ගතිය චපල ගති කියලා දන්නවනේ ඒක ඍජු ගතිය තමයි. මේ චපල ගතිය හදන්න යන්න එපා. හදන්න පුළුවන් අපිට අධ්‍යයත් දීලා නැහැ. හැබැයි චපල බව දැනගන්න අයිතියක් දීලා තියෙනවා. ඒකට යාට කියන්න පුළුවන් මේ මේ මේ මේ හරිද මට මා විශ්වාස කරන්න බෑ. කොයි යතේ අයිත් දන්නේ නැහැ. එහෙම නැත්නම් ආස්වාසිය බලනකොට කියන්න බලව මෙතෙන් යනකම් පේනවා. මෙතෙන් ගියාට පේන්නේ නැති බව දන්නවා. මට පේන්නේ නැහැ, පේන්නේ නැති බව දන මොනවද තියෙනවද දන්නේ නැහැ. අන්න ඒ වගේ මේ තියෙන දේ තියෙන හැටියටත් නැති දේ නැති හැටියට පිළිගත්තට පස්සේ ඒ චපල ගමට අනිත් ඔක්කොම අනුකම්පා කරන්න. ඒකට මොකුත් කරන්න බෑ. හදන්න ගියොත් තමයි මට්ටම් කරන්න ගියොත් මේ පොළොවට හංගලන්න හදනවා වගේ ඊට වැඩි ලේසි තමයි සිරපු දෙයක් දාගන්නේ. ඒ සදාචාරවාදියත් එක්ක ජීවත් වෙන්න බෑ. ඒ කට්ටිය නිකන් දඬුපන්දි ගහගත්තා වගේ කඩුව කිල්ල වගේ කට්ටිය. මොන්නම වැරද්දකට සමාව දෙන්නේ නැහැ. තමයි මේක දැනගෙන යම් ප්‍රමාණයක් තියෙනවා මට අනුන්ට කරදර නොකර ජීවත් වෙන්න පුළුවන් ගතියක්. ඒ වගේම අරමුණක් කීකටු කරගන්න පුළුවන් ගතියක්. ඊට පස්සේ භාවනා කරනවද නොකරනවද කියන මට්ටමට ආවට පස්සේ ඒකට වැඩේ බාර දෙන්න. ඒ කියන්නේ පළවෙනි දරුවට පළවෙනි දරුවා හම්බෙච්ච දවසේ පවුලේ වගකීම් දරුවට බාර දීලා අම්මයි තාත්තයි සන්‍යාසි වෙන්න ඕනේ. ඒක තමයි Hindu සන්දර්භේ. මේකෙම නෙවෙයිනේ දරුවෝ වදලා ඉවරලා ඊට පස්සේ දරුවන දරුවා අල්ලගෙන ඊට පස්සේ ඒව දිගට දිගට දිගට යනවා මිසක් ආ. මේ අත්තම්මලා කැමති නැහැ කවුරක්වත් මේ පළවෙනි දරුවට පළවෙනි දරුවා හම්බෙච්චලා ගෙදරින් යන්න කැමති නැහැ. සන්‍යාසි වෙන්න කැමති නැහැ. ඉතින් අර කසාද බැඳලා අරුන්ට මගුල් කන්න නැහැ. මොකද ওই නාකියෝ නාකිච්චෝ ගෙදරේ. කොහොම නෙමෙයි මෙහෙමයි කරන්නේ කියලා. ඒ නාකියෝ නාගච්චෝ ලව් කරන කාලේ කවුරුත් ඇඟිලි ගෙවේ නෑනේ. දැන් මුන්ට පවුල් කරන්න දීලා පල්ලංග පැත්තකට. යන්නෙම නෑ. ඉතින් උණ්ඩ කියා ගන්න බැරි නිසා මට ඇවිල්ලා කියනවා. අනේ සාංශ පුළුවන් නම් රිට්‍රීට් එකක් ඕගනයිස් කරන්න. ඒක කට්ටිය තියාගන්නකෝ. දවස් 10 එකක් නැත්නම් 15 එකක් තියාගන්න අපි ඕන දෙයකට ස්පොන්සර් කරන්න. හිටියොත් මල වාතේ. අරුණ පවුල් කරන හැටි උගන්වන්න යනවා. ඕක ඕනේ බල්ලෙක් බැල්ලියක් දන්න දෙන්නේ. ඕකට උගන්වන්න දෙයක් තියෙනවා. අරින්නෙම නෑනේ. හරි ඒ වගේ තමයි අර මොන හොඳට භවනා යන්න කෙරුවත් එකයි නැතත් එකයි කියතිදිත් left right කියන්නේ යනවා. වම දකුණ ආසස් ප්‍රසාද මෙනෙහි කරන්න. ධර්යමාරු. පහුගිය දවස් ටිකේම අපි ධර්ම සාකච්ඡාදී මතක් කරා. ධර්මතාවයට ඉඩ දීලා මේකට යන්න මම කොහොමඩක්වත් කැමති නෑ. මාන්නේ කොහොමඩක්වත් කැමති නෑ. තණ්හාව කොහොමඩක්වත් කැමති කියන්නේ මම මේ තේරම කරන්න ඕනේ. මම තමයි මේ ලෝකේ කරවන්නේ. මම තමයි ගම කරවන බබාහාමි රාලහාමි. ඉතින් ගමේ මුකුත් වෙන්න බෑ මන් දන්නේ නැතුව කියලා නතරම්. ඒ නිසා භාවනා එතෙන්ට යන්න හදනකම් කරන්න ඕනේ ඇත්ත. ඊට පස්සේ ඒකට යන්න ආරින්. වින්න ගිනි අඟුරක් වෙච්චා. ඒක තමයි ආර්ය පරිශ්‍රණය කියන්නේ. අම්මා මුත්තා කිව්වත් දෙන්නේ නැහැ. ඒති ඉතිත් අහනවා උරේම් බලන්න දානපාන දියා. උරේම් බලන්න වම දකුණ දියා. උරේන් මං මෙනේ කරන්නද ඔසෝන යවන දබනවා කියලා පටවි ධාතු කියලා මෙනේ කරන්නද කියලා අර වෙන දෙයකට වෙන්න ඇරලා ඉන්න දෙන්න බැරි කම පෞල් කන මිනිස්සු තුළ තියෙන භයානක පිළිකාවක්. දරුවන්ගේ වැඩ දරුවන්ට කරගන්න දෙන්නෙම නැහැ. ඒක බටහිර ලෝකේ නැහැ. බටහිර ලෝකේ නැහැ උංගේ කුරුල්ලෝ වගේ කුරුල්ලෝ ගෙයෙන් එළියට පිටත් කරනම් ආයේ ගේට එන්න බෑ පැටවුන්ට කොහොමඩක්වත් බෑ. කොටලා එලවන්න. එළියට දැම්මා. එළියට දොරට වටන දවසේ හරියට ලොකු මංගල්‍යයක් කරනවා. ඒකල එළියට දැම්මනේ. ආයෙ ගෙට එන්න දෙන්නේ ඒ අනුරාධපුර පැත්තේ මිනිස්සු කරන්නේ මේ දරුව පවුල් වුණාට පස්සේ මහා ජෝඩුව පැලක් හේනක් කොටලා පැලට යනවා. පැලට කවදාකවත් දරුවන්ට එන්න දෙන්නේ අර දෙන්නගේ ලව් එක දැන් යන්නේ පැලේ. ඒ වගේ එක එක ක්‍රම තියෙනවා. භාවනාවෙත් ක්‍රමයක් තියෙනවා. සක්මන ඉබේ යනවා නම් ඊට පස්සේ අත තියන්න එපා. gediya pitin බලන්න. භව පරියන්කේත් තමන්න තේරෙනවා නම් භවනා කෙරුවත් එකයි නැදත් එකයි නැතන් කරනවා දන්නෙත් නැහැ නෑ දන්නෙත් නැහැ කියලා. අය ඒකට දැනගන්න එයා දැන් මෝරලා තියෙන්නේ අවධානයේ වැඩේට කරන්න දෙන්න. පොඩි කාට බත් කවලා ඌට බත් විතරක් දීලා කන්න කියන්නේ. එදිට ඕක නායෙත් තුරනවා කටෙත් දා ගන්නවා ඕමම කකා ඉඳලා පොඩ අලහොද්දක් විතරක් දීලා දැන් කාපම කපන් කියලා දෙවිසි ඇහෙත් ගා ගන්නවා අත ගන්න යන්න බෑ ඌනේ ගා ගන්නේ එහෙම නැහැ උදේ ඉඳලා හැන්දනකම් බබාට කවන්න ගියාම ඌට කන්නපත් ගන්න තේරෙන්නේ නැහැ. ඒ වගේ මේ භාවනාවේ තියෙන අපේ ඉදිරියදා ජීවිතයට අවශ්‍ය කරන මේ චක්‍රයක් දුවන්නේ. ඒ චක්‍රේ Java කැවුනට පස්සේ යාට බාර දෙන්න වැඩි. ඒකට තත්තාවේ කියලා කියනවා, තාවෝයිසම් කියලා කියනවා. එහෙම නැත්නම් අෂ්ටලෝක ධර්මේ කම්පා නොවීම කියනවා, සමසිත කියනවා. වෙඩි යnderලා යන දිහා බලන ඉන්න එකයි. ඒකේ බැත්නම් කිසි දවසක නායකත්වයක් ගන්න බෑ පරිපාලනයක් තේරෙන්නේ නැහැ B ටීම් එකක් හැදෙන්නේම නැහැ නිසා යන්න ඇරලා ඒ කට්ටිය අතපය කපා ගන්න මම තල්ල කඩා ගන්න ඕනේ කරව බනින්න එකයි තිබුණේ අපි අප්පච්චි කියපු කතාවක් තමයි බෙල්ලෙන් උඩ තුවාලයක් වුණොත් විතරයි මම බලන්නේ මුන්ට මුන්ට ගායන ඕනේ දෙයක් කරගත්තා වේ මං මොන්න තන අතපය කඩගත්තත් මම බලන්නේ මට වැඩ ඕන දෙයක් කරගත්තා වේ ඉතින් අම්මා ඕනේ බලන්න අපේ වැඩ බෙල්ලෙන් උඩ තුවාලයක් වුණොත් විතරක් අපච්චි පොඩ්ඩක් ඇවිල්ලා බලනවා ඒ හොන්තරම තලනවා හැබැයි මේ හම්බ කරලා කනකොට උඹලට මේ ගායයට වැඩ කරන්න බෑ කියලා අනිත්තර ඔක්කොම ඉතින් අපි එක ගහකින් නැගපුවාම බහින්නේ තව ගහකින්. ගඟට හැන්දෑවේ මේ වෙලාවට පැන්නාම ආය හැන්දෑ 6ට තමයි කොට එන්නේ. අම්මා තමයි ගණන් කරලා ඇතුළට දාන්නේ. කී දෙනෙක් ඉන්නවද කියලා. පහුවෙන්ද ගණන් කරලා එළියට දානවා. අතපය හතර තියනවද නැද්දවත් දන්නේ ඉතින් ඒ නිසා අපිට හොඳ අයියහත්තියක් තියෙනවා හොඳ පිටකොන්දක් තියෙනවා හැප්පිලා තියෙනවා ගහ බැනගෙන තියෙනවා දැන් හැදෙන බොයිලර් සිස්ටම් එකට හදන පැට කුකුලෝ වගේ අද දරුවන්ට දෙන ක්‍රමේ නිසා තමයි භාවනා වෙදිවත් අර ඒක විසින් යන්න හදනකොට යන්න දෙන්නේ නැතුව ඇඟිලි ගන්න. මේක උඟක් වෙලාවට තාත්තලාට වැඩිය අම්මලාගෙන් සිද්ධ වෙන වැඩක්. ඒ නිසා මේකෙනත් ස්ටීලිං එකක් කියලා මට නිකමට හිතෙන. වැරදිද මන් දන්නේ නැහැ. දෙන්නෙම නැහැ. පිරිමි කට්ටිය නෑ ඕන ඕන දෙයක් කරගත්තා කියලා යන්නලා ටිකක් ඒත් පිරිමි වගේ ඉන්න ගෑනු జాතිකුත් ඉන්නවා ගෑනු වගේ ඉන පිරිමි જાතියකුත් තියෙනවා. ඒ නිසා මටත් වරදින්න ඉඩ තියෙන නිසා කරුණා කරලා ඒක යන්න හදනවා නම් පාලන බලය අතර ගන්න හදනවා නම් යුවරජ තනකට උත්තර දීලා රාජ්‍ය පාලනේ බාර දීලා පැත්තකට වෙන්න. නැත්තම් මැරෙන්න වෙන්නේ යුවරජ රණති. ලංකාවේ රජවරුන්ගේ 148ක් මැරලා තියෙන පුතාති. ඒ අවශ්‍ය වෙලාවට රාජ්‍ය බලය දෙන්නේ නැහැ. ඌ විප්ලව කරනවා. නිසා මේකේ දෙන්න මේට දෙන්න විශ්වාසයෙන් දෙන්න නෑඹට කරගෙන යන්න පුළුවන්. මෙනෙහි කරන්න ඕනෙත් නෑ ආනපාන බලන්න ඕනෙත් නෑ. බල කරලා වරෙන්කෝ. තල්ල කඩාගනින්කෝ. බිල්ල කඩාගනින්කෝ කියලා යන්න දුන්නොත් හරි ඉක්මනට භාවනා නැගිටිනවා. ඒක හැබැයි තේරුම් ගන්න ඒ අවශ්‍ය විශ්වාසය අවශ්‍ය ආත්ම විශ්වාසය එහෙම නැත්නම් ඒ සද්ධාව තේරුම් ගන්න ගොඩාක් කල් ගියාට පස්සේ තමයි තේරෙන්නේ අපි අනවශ්‍ය විදියට මේ සෝබා ධර්මයට කොච්චර ඇඟිලි ගහනවද කියලා. අපි කියන අයගේ වැඩවලට කොච්චර අනවශ්‍ය විදියට ඇඟිලි ගහනවද කියලා. ඉතින් මේ මිනිස්සු හරි පීඩාවක් ගත කරා. ඒ යන්න අරින්. හැඟුම් බදලා යන්න අරින්. අපි ඇඟිලි ගැහුවත් නැතත් වෙන්න තියෙන අනතුරු වෙනවා. ඒ අර විදියට වෙන එක ලැබිය මොකද දැන් මම ඇස් බැල්මනේ සිද්ධ වෙන්නේ. නැති වෙච්ච දවසක වුණොත් තමයි අමාරු. ඒ නිසා භාවනාවේදීත් ඒක පුරුදු වෙන්න, සාමාන්‍ය බුද්ධියේදීත් පුරුදු වෙන්න. පිරිසක් එක්ක ඉන්නකොටත් කාට හරි අවශ්‍ය නම් ඒ බලේ නිලේ දෙන්න ඕන කෙනෙක් කරගන්නේ කියලා. මොකද්ද ප්‍රශ්නේ? ඊට පස්සේ ආපහු ගෙනත් දෙන්නට ආපහු බලගන්න. එච්චර. ඒකට හරීම ලේසි පරිපාලනය. ඒ භාවනාවමයි එන්නේ. ඒක නිසා එහෙම අවශ්‍යතාවයක් නැහැ. හැබැයි ඉතින් ඒ වැනි தත්ත්වයක් කරතේ නැවත ආනපන බැලුවයි කියලා දෝෂෙකුත් නැහැ. මේක අනිවාර්යෙන් බැඳීමක් නැහැ කියලා තමයි කියන්නේ. මේ වගේ වෙලාවට ආනපන බැලිය යුතුයි කියන්නත් බෑ. නොහිතුව කියන්න බෑ. බැලුවේ කියලා වැරද්දකුත් නැහැ. මේ සේරටම ඉඩ දෙන්න. සේරටම ආර්ය පරිශ්‍රයට ඉඩ දෙන්න. එතකොට වඩාම ආතතිය අඩු වෙන ක්‍රමේ Tamanට අහු වෙන පටන් ගන්නවා. ගෞරවනීය සාමීන් වහන්ස මා හැමදිනම සක්මන ආරම්භන්නේ ආදුනිකයෙක් සේය සක්මන් මළුවේ දෙතුන් පාරක් උඩට පහළට ඇවිදින විට ශබ්ද සිතුවිලි ආදී නොයෙක් බාධක මැදින්නේ ඒ ගමනේ යන්නේ වම දකුණ ලෙස සෙමින් සතියෙන් තර්මක ආයාසයකින් පාතබන විට පොළොවේ ඇති සියුම් රළු ගති උස් පහත් තැන්ද සක්මන අවසන් වන තැනදී වඩාත් ආයාසයෙන් හැරීමද සිදු කරමි. තවත් සෙමින් සුපරීක්ෂාකාරීව සක්මන් කරන විට පාද මාරු අනායුරු ඔසවන පාදයට සිරුරේම බර එන අයුරු සමබර කිරීමට ගන්නා උත්සාහය මේ අවස්ථාවේදී පූර්ණ අවධානය සක්මන කෙරෙහිය. බොහොම සෙමින් සතියෙන් චේතනා සහිතව ඇවිදිමි. අකණ්ඩ සතියකින් මෙසේ සක්මන් කළ විට ආයාසයකින් තොරව චේතනා විරහිතව ඉබේම වාගේ ගමන ඉදිරියට ඇදී යයි. එවිට පිටින් බලා සිටින්නෙක් ලෙස සක්මන දැනේ. ඊයේ රාත්‍රියේ උඩමළුවේ සක්මන් කිරීමේදී මට මේ අත්දැකීම ලැබුණි. සක්මන්ට ගියේ මේ අත්දැකීමට හිතාගෙන නොවේ. පසුව මෙය නැවත නැවත අත්දැකිය හැක්කක් විය. නිහඬ පරිසරය මනාව පිහිට වූ සතිය හා සතිය ඊට උපකාරක ධර්මයයි සිතේ. ඊයේ ප්‍රශ්නයේ ඉදිරිපත් කර තිබුණු විදිහට සක්මන ඉබේ සිදුවන්නට දීම අසතියෙන් ඇවදීමක් නොව මනා සතියකින් ඇවදීම බව මගේ වැටහීමයි. gediya pitin ඇවිදීම යන මුළු ක්‍රියාවලියෙම අත්දැකීමක් ලෙස හැඟේ. රොබෝ කෙනෙක් වගේ හා රූකවඩ නැටුමක් බලනවා වගේ නොහොත් පිටින් බලා සිටීම යන්න ඊට වඩා පැහැදිලි වෙයි කියා සිතේ. මෙය එදිනදා ජීවිතයේ වැඩ කරන විටද විශේෂයෙන්ම චේතනාත්මකව වැඩ කරන විටද මේ කටයුත්ත කළ හැකියි සිතේ. ඊයේ පිළිතුරක් දීමට නොහැකවීම ගැන සමාව අයදිමි. කන පෙරින්න ගන්න ඕනේ. සාකච්ඡාවක් කරන වෙලාවට පස්ස ගන්න. පස්ස ගන්න නෙවෙයි එළියට ආවනම් අපි ගහ බැනගෙන හරි කමන්නේ මතු කර ගන්න ඕනේ මේක. මේකම තමයි ඉස්සල ප්‍රශ්නේදී පරියංකේදීත් මේකට බොහොම සමාන දෙයක් සිද්ධ වෙනවා. භවනාව ඒ අමාරුවෙන් බයිසිකල් එක නැගිටගෙන කෙලින් කරගෙන යන ගිය මිනිහා යම් වේගයක් ආවට පස්සේ බයිසිකල් එක යහපැත්තට නැමුණත් ඒක මෙහත් පැත්තට හැදිලා වේගය ගන්නවා. වේගය ආවට පස්සේ බයිසිකල් වැටෙන්නේ නැහැ කොහොමදත් වැටෙන්නේ නැහැ. ඒ පැත්තට ගියාම අපව යාම ගන්නවා මේ පැත්තට. කදක් උස්සගෙන ගන්නකොට කද ගන්නකොට හරි අමාරුයි. ඒ රිද්මෙට යන්න පටන් ගත්තොත් ආයෙ ඉන්න බෑ. කද යන්න ඕන. කදත් අරගෙනම යනවා. ආනේ ගියාට පස්සේ තේනවා එතකොට අර බර මුළු බර ඔසවගෙන ඉන්නේ පොඩි ගැම්මක් තල්ලු කරනකොට කදත් එක්ක ඉස්සරහට යනවා. බයිසිකලෙත් ඒ වගේ. ආන්නේ වගේ සම්පජඤ්ඤේ මතුවෙන්න නම් සතිය සාමයේ පිහිටවපු ගමන් සංවර්ධනෙට ඉඩ තියන්න ඕන. ලංකාවේ යුද්ධය වුණාට පස්සේ ඒ සාමයේ ආවට පස්සේ සංවර්ධනේ වලක්වන්න බෑ. නමුත් ඒක ඕනට වැඩි පාලනය කරන්න ගියොත් හරියන්නේ නැහැ. ඒ සාමයේ තියෙනවන සංවර්ධනය සිද්ධ වෙනවා. සාමයේ නැතුව මොන ආර්ථික සංවර්ධනයක්වත් ඒ පරිසරය අල්ලන්නේ නැහැ. ඒ නිසා සතිය හොඳට සුපතිත්ිත වෙනකොට ඒකට වේපුල්ල සතිය කියනවා. ඇතරම් වේපුල්ල සතිය සුපතිත්ිත සතිය කියලා කියන රාතන් වාසිකේ தත්ත්වය තමයි. නමුත් Tamanට තේරෙනවා නම් එයා වැඩි බාරකට ලෑස්ති කියලා එයා පරිශන කළ බලන්න අවස්ථාව සම්පජඤ්ඤයට එන්න ඉඩ දෙන වෙලාවේ ආයේ මෙරිකන්න යන්න එපා. ආය අතපත ගහන්න යන්න හොඳ නේකට බඩ බොක්කේ හැදෙන පොඩි දරුවෙක් වගේ කලලයක් බ්‍රුණ පෝෂක් වැවෙනා වගේ අත තිබ්බොත් කොර වෙනවමයි බබා. එහෙම වැවෙන්න අරින්න ඒ වැවෙන්න නම් ඒකට වැවෙන්න මේ ස්වාධීනව ස්වෛරීව වැඩෙන්න ඉඩ දෙන්න ඕන. ඉතින් ඒක තමයි පරිේශණේ. ඒක තමයි ආර්ය පරිේශණේ. හැමදේම කරලා කරනවා නම් ඒ කිසිම භාවනාවක් නැහැ. එතන තියෙන රෙජිමෙන්ටේෂන් එකක්. එහෙම නැත්නම් ඒකේ දැලි දඬු පාලනයක් තියෙනවා. ඒක සදාචාරවාදියාගේ හැටි. ඒක අත්කිලමතාණුවාගේ හැටි. යන්න අරින්න ඒ යන්න හරින ගතියෙන් තමයි සම්පජඤ්ඤයට කල්ලෙන්නේ. නැත්නම් ප්‍රඥාව වැඩෙන්නේ මේ වෙලාවේ. ඒකට අවස්ථාව බලලා වර්තනයට ඉඩ දෙන්න ඕනේ. ඉතින් ඒකට ඉඩ දෙනවා කියලා කියන්නේ යමක් නොකර සිටීමමයි. ඉඩ දෙනවා කියලා මෙහෙවීමක් කරන්න යන්න එපා. ඒ නිසින්ින්ද යන්න අරින එක. ඉතින් ලොකු ආත්ම විශ්වාසයක් ඕනේ. එක්ක මම මැරෙයි එහෙම නැත්නම් මට පිස්සු ඇදෙයි ඒ කොයි එකුණත් කමන්නේ කියලා යන්න දෙන එක ඒක තමයි බුදුජානනාංශ කියන්නේ මේ ප්‍රසාද සද්ධාව ඒක නෑ ඒක පරිේශන කරලම ඇවිල්ලා ගන්න ඕනේ ඒත් සැක කරන කෙනා ශ්‍රද්ධාව මදි කෙනා අත්තිකලමතාන යෝගයට බර කෙනා සදාචාරවාදී අරල සාච්චර රස රස පළතුර ඇඹුල් කරගන්න. ඉතින් කරන්න දෙයක් නෑ ඒක කොතන නතර වේද කියන්න බෑ. මේ මෝඩකම ඒ අර gediya pitin ඇවිදින වෙලාවේ යන්න තියෙන දෙන්න තියෙන බයට කියනවා fear of freedom කියලා. විවේක වෙන්න බයයි. අපිට ආතතිය නැති වෙනකොට නිකන් උන වගේ. ආතතිය ජීවත් වෙලා ජීවත් වෙලා අපිට කරදර කරන කවුරක්වත් නැත්තම් අපි හරි කරදර කරගන්න. ඒකට කියනවා fear of novelty කියලා. අලුත් දෙයකට බයයි. ඉතින් භාවනා කරන යෝගාවචරයට විපස්සනා කවදාවත් හරියන්නේ නැහැ. ඒ නොදන්න දෙයට බය නම් නොදන්න දේට සැක කරනවා නම් ඒකම යාට මේ භාවනාවට උදැල්ලක් වෙනවා. කොක්කක් වෙනවා, ඇණයක් වෙනවා. ඒ නිසා මේ ඊයේ කතා නොකරුවට කමන්නේ අද කතා කරපේ කොහොඳයි කියලා අපි යනවා ඊගාට. තිරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන ඔසවනවා, ගෙනියනවා, තබනවා යන මානසිකාරය තුල ඔසවනවා, ගෙනියනවා, තබනවා යන්න සිතට හොඳින් දැනේ. තවද කකුලේ යටිපතුලේ ස්පර්ශය වැල්ලේ සක්මන තුලත්, පාපිස්ස මත සක්මන තුලත් වෙනස් වන බව හැඟේ. කකුලේ ඇතිවන බොහෝ චලන සක්මන තුල හොඳින් දැනේ. හැරෙන විට නවතන විට පවා ඉරියව් මාර වීම විමසයි. ඇති වී නැති යන අයුරු සිතට දැනේ. සමහර වෙලාවට කකුල තබන විට එම තබන කකුල පැත්තට මුළු ඇඟේම බර දැනේ. අනික් කකුල ගෙන යන විට තැබූ කකුලේ බොහෝ වේදනා චලන නැතිවන අයුරු දැනේ. එක දිගටම එක දිශාවක සිට ඉදිරියට සක්මන් කර ආපසු හැරී බලන විට කිසිම හැඟීමක් එනම් කිසිත් නැති වාසේ දැනේ. ස්වාමීනි වැරදි නිවැරදි කර මතු දියුණුව පිණිස උපදෙස් දෙන සේක්වා. ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරණයි. ඔය හරියට භාවනා වුණා නම් මොනවත් මතකේ තියෙන්න බෑ. මතකේ තියෙන්නේ ආතතිය විතරයි. මොනවා හරි කුණු කන්දලයක් හිටියොත් ඇහැට කුණක් වැටුනොත් මතකේ ඉන්නවා. ඇහැට කුණක් වැටුනේ නැත්නම් එහේ මතකයක් නැහැ. කන පැත වැවුවොත් කන මතක තියෙනවා. කනේ ලෙඩක් නැත්නම් මතක නැහැ. ඒ වගේ මේ මතක තියෙන්නේ අපිට කෙලස්ම තමයි. ඒ නිසා මතකේ නැති උනායි කියලා කියන්නේ ඒ මොනවාක් අසිද්ධියක් වාර්තා වෙලා නැහැ. ඉතින් මේ භාවනා කරගෙන කරගෙන දිගට යනකොට මේ විවිතුරු හිතවතම හතවතම දිගට තියෙනවනම් වයසට යන්නේ නැහැ. වයසට යන්නේ මතකෙට ගියොත් එක විතරයි. ඉක්මනට කොට මතකෙට යනවනම් ඉක්මනට කොට මයිතට යනවා. ඉක්මනට ඉක්මනට දීර දෙමිලකවා වගේ වෙහෙසටපත් වෙනවා. සිද්ධ වෙච්ච දෙයක කිසිම මේ මගසලකුණක් ගිය ආතොට පාරක් නැත්නම් සකුන්තානම් පදංචේව කියලා බුදුදහස කියනවා අහසේ පියාසර කරුවට කුරුල්ලෝ ගිය ලකුණු හොයන්න බෑ. මොෝදි නැවක් ගියාට ලකුණු හොයන්න බෑ. ඒ පවතින්නේ ආන්නේ වගේ ගමන් කරන්න ඉගෙන ගන්න ඕනේ කිසිම දෙයක් කෙරුවට මොකක්වත් නම්බුකුත් නැහැ අවනම්බුකුත් නැහැ ගිය පාර ලකුණක්වත් නැහැ. බුදුරජාණන් කියනවා මායයට ඔබ දැනගනින් මම ගිය පාර ලකුණක්වත් ඔබට හොයන්න හම්බෙන්නේ නැහැ කියලා. දැන් පුත්තජනයා ගිය පාර උරුල ගඳ මායයට නෙවෙයි බල්ලෙකුට උනත් අඩතයි. ගිය පාරේ ගඳස්තර හැම තැනම බෝඩ් ගහනවා අසෝලාට පිම්පිරිස අසෝලා විසින් කොරෝන් ලදී. පාකිස්තානයකට ගියාට පස්සේ බිත්ති වල ගන්න දෙයක් නැහැ. බෝඩ් ගාලා. කරන්නේම මලක තටාන්දිර බස් එකේ ඉඳගෙන ගියොත් බුලත් ටික ගාලා කුණු ටික ගන්නවා සීට් එකේ. ගිය තැන ගන්දස්තාවේ. ගිය තැන හිටපන් හුලඟක් ගියා වගේ ඇනේ ගැඟෙන්න තියන්න එපා. ආන්න වැඩේ හරි. එහෙම නෙමෙයි බලන්නේ අපි අපාපාරේ පැතිරේ ගන්දස්තාරේ පැතිරේ ගන්දස්තාරේ පැතිරේ ගන්දස්තාරේ තමයි. මේකමයි පින් කරනවා කියන්නේ. පින් කරනවා කියන්නේම මට පේන්නේ විත්ති වල ගත කරන එක. කුඩි එල්ලගෙන ගත කරනවා. අත්තන ගහනවා මෙතන ගහනවා. පෑනක් පූජා කරත් ඒකෙත් තම ගන්න. හොඳයි මං කියන්නේ මේ මාරි ගන්න පෑන් පූජා කරන්න ඒකේදී ප්‍රශ්නයක් නැහැ. මං කියන්නේ මේ මේ මමයා රිංගව ගන්න බිස්නස් එකේ හැටි. ඒ නිසා කිසිම තැනක ගියේ පාරේ ගඳක් නැති වෙන අඩු ගන්න මම භාවනා කරන කෙනෙක් කියනටවත් දැනගන්න නැති වෙන ජීවත් වෙන්න පුළුවන් නම් දීර්ඝායුෂ ලැබෙනවා කියලා මට කියතයි. මොන්නම දෙයකවත් නම ඇතරෙන්න දෙන්න එපා. ඇඟිලා ජීවත් වෙන්න. පුළුවන් තරම් ඔළුව පාත් කරන කුණ වැයි කුණාටු වැලි කුණාට වෙනකොට ඔටුව වැල්ලි ගහ ගන්නවල ඔළුව. එතකොට මොනක්වත් බාධාවක් වෙන්නේ නැහැ. මොකද ඒ තරම් සැරයි කුණාටුව ඔළුව ගහගෙන ජීවත් වෙන එකයි තියෙන්නේ. ඒ නිසා සක්මන් කරනකොට මොනවාවක්වත් නැහැ. මම ධක්මං කෙරුවා කියන එකත් මතක නැහැ. ඒ කියන්නේ හොඳට අනායාසයෙන් වැඩේ වෙලා තිනවා. මොනවා හරි කියන්න යමක් තියෙනවා නම් කෙලෙසයක් තියෙනවා. ඒකටම ඉන්ජන කම්පන චංචල ප්‍රපංචන කියන නම් ටික බුදුජනසෙ දීලා තියෙනවා. හැලැප්පීමක් ආව නම් කෙලෙස්. මතකයට ගියා නම් තදබල ඒක විතරයි මරණ වේදනාවට ඇවිල්ලා ඒක ආත්මේ තීන්දුව කරන්නේ. මරණ වෙලාවට ගියාට පස්සේ බ්ලැන්ක් නම් CD එක ප්‍රශ්නයක් වෙන්න බෑ. ඒකට හොඳ පැත්තට තමයි යන්නේ. මත්තක එන දෙයක් තිබ්බනම් මේ භාවනා ඉඳගත්තාම මොකද්ද මතකට එන්නේ කියලා බලන්නකො. දරුවෝද, රත්තරන් බඩුද, අලියැත්තුද, ගෙදර තියෙන දේවල්ද ඒක තමයි මරණ වේලාවට ඊගාව ලෝකේ තීන්දුව කරන්නේ. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා මේ අපාර වූ මේ සංසාරේ මගේම පිය වේවා. මගේම පුතු වේවා කියලා ඉතින් ඉල්ලගෙන කන පරිපුවා. ඉතින් මේ සංගීත සපෙලා පසුවින් ගායනා දීලා රේඩියෝ එකෙත් කියවනවා. අනේ ඔබම අම්මා වේවා. ඔබම තාත්තා වේවා කියලා ඉල්ලනවා. අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. ඇයිතන පිං ඇති ඇත්තටම මම කියන්නේ අනිවාර්යයෙන්ම වෙන සංසාරයක් පතනවා. උල්ලඟක් නැතුව යන්න නැත්තම්. ගිය තැන ලකුණක් නැතුව තියලා යන්න නැත්තම් අන්න වැඩේ. ඒ නිසා මේ ජීවිතේම මතකයෙන් තොරව ගත කරන්න ලැබේවා කියලා අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි ගෞරවනීය නායක ස්වාමින් වහන්ස. සක්මන් භාවනාවේදී මම ඒ සඳහා ගන්න පැයක පමණ කාලය පළමු විනාඩි 20 දකුණ වම වශයෙන්ද ඊළඟ විනාඩි 20 ඔසවනවා තබනවා වශයෙන්ද අවසාන විනාඩි 20 ඔසවනවා යවනවා තබනවා වශයෙන්ද මූල කර්මස්ථානයේ ලෙස භාවිතා කරමි. මේ සක්මන චේතනාපූර්වකව කරන නිසා මුල් පියවරේදී දකුණ තියෙන විට දකුණ ලෙසත් වම තියෙන විට වම ලෙසත් මෙනෙහි කරමින් පතුල් වලට දැන්න සිසිල උණුසුම තද බව මෘදු බව වැල්ලේ ඉරෙන බව බරළු ඇනෙන විට පතුල රිදෙන බව ආදී වටහා ගනිමි. දෙවෙනි පියවරේදී ඔසවනවා තබනවා යයි මෙනෙහි කරමින් යන විට එසවීමේදී පාදයේ තද ගතිය නැති වී ලිහිල්වන බවද මුලින්ම ලිහිල්වන්නේ දන හිස බවද වැටහේ. තුන්වෙනි පියවරේදී පාදයේ යවන විට වඩාත් සැහැල්ලුයි පිටිපසින් තල්ලු කරනවා වගේ ගතියක්ද හැඟි. ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ පෙරේදා දේශනා කළ පරිදි පැයේ අවසන් විනාඩි 15 20 මෙනෙහි කිරීමක් නොකර පුරුදු විදිහට ශරීරයට සිහියෙන් යුතුව යන්නට ඉඩ දිය යුතුය නම් මා මේ කාලයේ බෙදා පියවර වශයෙන් මෙනෙහි කිරීම ඊට බාධාවක් විය හැකි නේද? මේ ගැන අනුකම්පාවෙන් පහදා දෙන සීක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයත් නිර්වාණ සුවයත් පතමි. ඔය මුලින් මුලින් මෙහෙම මෙනේ කරලා යන්න ඕනේ. ඊට පස්සේ තමයි ඒක අත්දැකීම ආවට පස්සේ අපි අයන්න අල්මයන්න මායන්න අම්මා කියලා කියපු එක බලනකොටම මේක අකුරු අකුරු වශයෙන් කියන්න ඕන මේ තියෙන අම්මා කියන එක තමයි කියලා තේරෙන වෙලාවක් එන්නේ ඉස්සෙල්ලා අකුරෙන් අකුර කියලා තමයි එහෙම කරන්නේ. නමුත් යම් වෙලාවකට එනවා මේ අකුරු තුන ආපු ගමන් චිත්‍රෙම ඇවිල්ලා පේන තරමට. ඊට පස්සේ අම්මා කඩේයි කියනකොට වාක්‍යයට ඒක සම්බන්ධ වෙන හැටි. ඊට පස්සේ ඒක රචනෙට සම්බන්ධ වෙනට, තේමාවට සම්බන්ධ වෙට යනකොට අයන්න අයන්නල් මයින් මයින් කියන්න ඕනේ නැහැ. හැබැයි පටන් එතනින් තමයි කවුරුත් පටන් ගන්න. ඒ නිසා ඒක කරන්න ඒ කරන්න කරන්නේ නැතුව ඒක සිද්ධ වෙන තැනට යනකම් ලක්ෂ කෝටි වාරයක් කරන එකයි කරන්න තියෙන්නේ. ඉතින් එතකන් අපිට ප්‍රශ්නයක් තියෙනවා කොතෙන්ට යනකම් කරන්න ඕනද කොතනදී නොකරන්න ඕනද කියලා. ඒකෙන් තියෙන්නේ තේරෙන්නේ අද්දකීම් අධිකම. එච්චර කරන්නේ නැතුව එනතන් ඊට කලින් ඒ අත්දැකීම නැතුව මේක වෙන ක්‍රමයකට හදන්න බෑ. වෙන ක්‍රමයකින් මේක ප්‍රතිනිධියක් හොයන්න බෑ. ඒ නිසා වෙන ක්‍රම නැහැ. ඔය යන ක්‍රමයේම කරන්න. එතකොට අයන්නල් මයන් මායන කියන්නේ නැතුව කියවන දවස් ආවට පස්සේ ආය අහන්න එපා. ඊට පස්සේ යන්න පුළුවන් ආයේ වෙන භාෂාවක් ඉගෙන ගන්නකොට ආයෙසරයක් ඒකේ අකුරු කීවල තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ඒක බොහොම සරල උත්තරයක් මේකට තියෙන්නේ. උත්තරේ ප්‍රායෝගික පැත්තෙන් සරල වුණාට අපි හැම එකකින්ම ප්‍රශ්නයක් හදා ගන්නවා. අපි හැම එකක හැම එකක්ම සැකේට කරුණු හොයනවා. ඒක ඥානයක් කියලා හිතන්න එපා. ඒක ෂටගතියක්. ඒ නිසා අත්දැකීමම යන්න අරින්න. එතකොට එයා මේ පිරිච්ච ගතියට එනවා. ඔය යන ක්‍රමෙම යනකොට කවදා හරි තේරෙයි අනායාසයෙන් භාවනා කරනවා අනායාසයෙන් සක්මන් කරනවා කියන්නේ මොකද්ද කියලා. ගරු ස්වාමීන් වහන්ස සක්මන පළමුව වම දකුණ යන්නට අවධානය යොමු විය. මෙහිදීද පතුල් ඇඟිලි පොළවට හැපෙන බව දැනුණ විගස ඒ කුමන පාදයේද යන්න සිහියට ගැනීමට ඉටාගතිමි. මෙවැනි කුඩා සරල කෙලින්ම සිහිය යොමු කළ හැකි අරමුණක් වුවද විටින් විට හිතින් නිවතට ගිය බව දුටිමි. තුන්වන වටයේදී පාදයේ එසවීමේ ක්‍රියාවලිය ඉලක්ක කළමි. මෙහි දකුණු පාදය පොළවෙන් එසවුණු විගස පතල පතුල වලලු කර පහතට අවකාශයේ එල්ලී තිබුණත් බර අඩුවීම සමග සැහැල්ලුවක් දැනිනි. මෙලෙස කකුල එසවි ඉදිරියට තල්ලු අනාතර වම් දනිස පසු වුණු ගමන් එල්ලී තිබුණු පතුල උඩට එසවි පොළවට සමාන්තරව සිට ඉන්පසු පා ඇඟිලි උඩට එසවි යයි. මේ සියල්ල වන අතර ශරීරයේ බර සම්පූර්ණයෙන්ම වම් පාදයේ දරයි. දැන් දකුණු පාදයේ පහතට වේගයෙන් ඇදෙන ගමන් එහි බරද සීග්‍රයෙන් වැඩි වුණි. පොළව මත පළමු පතිතවන්නේ විලුඹයි. ඒ විට එය තදින් වැදුණු ගමන් කැක්කුමක්ද හටගෙන ඉහළට විසිරීය. පතුලේ ඉතුරු කොටස ක්‍රමයෙන් පයට හැපී ඇඟිලි පහට තදින් බර දැනේ. මේ වන විට වම් කකුලේ විලුඹෙන් එසවි මෙම චක්‍රය නැවත ආරම්භේ. මෙම පූර්ණ ක්‍රියාවලිය තුලදී පේශීන් අග ඇදෙන විට දැඩි රිදුමක් මාපට ඇඟිලෙන් පටන්ගෙන වලලු කර හරහා දනිස වට කරමින් පසා කර උකුල් ඇටයේ දෙසට විසිරී යයි. මෙම ප්‍රේෂී ක්‍රියාවලිය ලිහිල් වන විට මද කැක්කුමක් ඩල් එක් එම පෙදෙස්වල දැනේ. ඉතින් මෙලෙස අරමුණ චලනයෙන් කැක්කුමටද කැක්කුමෙන් චලනයටද දෝලණය වනු සැටි හොඳින් පෙනී ගියේය. මෙම සිද්ධිමාලාව කෙලවර වූයේ එක් වටයකදී දකුණු යටිපතුලේ යමක් කැණි. තියුණු දැඩි රිදුමක් ඇති වීමෙනි. එවිට එය කුමක්ද යන්නට බැලීමට දනහිස නැමුව විට ගමනට අපහසු බව අමතක වී තිබිනි. පුපුරණ අධික රිදුමක් සමග දනිස ඇට විරුද්ධ පැතිවලට ගොස් දකුණට වැටීම ඇරඹුණු විටයි අවට සිටි මෑණිවරු වැටීම වැළැක්විය. කෙලින් තිබූ සුරුඩක් ක්ෂණයකින් ගසා කපා බිමහෙලීමට හැකි බවත් මේ සියලු ක්‍රියාවලීන් ඇති උනේ දුකක් බවත් හොඳින් අවබෝධ විය. පර්යංකය උදේ පර්යංකයට හිඳගෙන මම මෙතන යන්නෙන් පටන්ගෙන මද වේලාවකින් ආශ්වාසය හා ප්‍රශ්වාසය නාස්පුඩු අතරින් දැනුනි. ඇතුළුයේ ශීත වූ කුඩා වායුවංශි රාශියක් බව දැනුණත් ප්‍රශ්වාසය මෙලෙස පැහැදිලි නොවිය. මෙසේ කීප වතාවක් සිදු වුණු පසු ඇතුළු වම් නාස්පුඩු විවරයෙන් මහා දුර්ගන්ධයක් විසිරුවමින් යම් තරල බිඳක් දිවට වැටිනි. ඒ ඊට අප්‍රිය රසක්ද දැනුනි. මුඛයේ මෙම පෙදෙස විශාල වී පෙනෙන්නට ගැනිනි. එහෙත් ඇතුළු නාසිවරය තුල යමක් ඇතත් ඒ කුමක්ද යන්න පැහැදිලි නොවින. ක්‍රමෙන් මුළු සිරුරේම අප්‍රිය පිළිකුල් ස්වභාව ගන්ධ සහිතව දැනෙන්නට විය. මේ ඉඳගෙන සිටියදීමේ ඉන්පසු මෙවැනි සිරුරක ආශ්වාස ප්‍රශ්වාස නැති වී ගිය විට මේ සියල්ල නරක් කරව සිටී මෙම සිද්ධිය ෆයිනල් බ්‍රෙත් බලා ගැනීමට හිත පුහුණු කරනුවස් යලිත් ආස්වාස ප්‍රශ්වාස බැලීමට යොමු විය. යන මග හරිද මට අනුකම්පා කොට කියා දෙනු මැනව. ඔබ වහන්සේට නිවන් සුව පතමි. ඒ වගේ අර ඇවිදිනකොට වෙන දේවල් සක්මනක නොවි සාමාන්‍ය ඇවිදිනවා නම් ওই කිසිම වේකක් බරකට අපි ගන්නෙත් නැහැ, වේසකට ගන්නෙත් නැහැ, දුකකට ගන්නෙත් නැහැ. පරියංකේක වගේ අවධානයක යොමු කරන්නේ නැතුව හිටියනම් ওই සිද්ධියක් අපි වාර්තා කරන්න දෙයක්වත් නැහැ. ඔතන භාවනා මානසිකාට දාලා බැලුවොත් මේක රටක රාජ්‍යක දේවල් කියන්න හම්බ වෙනවා. ඉතින් ඒක නිසා අපි මෙතෙක් කල් ගත කරපු ජීවිතය ඔය වගේ සිද්ධි කොච්චර වුණත් ඔච්චර අපිට සමීප දර්ශනයක් නැහැ. ඒ නිසා සමීප දර්ශනයට ගියාට පස්සේ පොතක පිටුපෙරළුවා වගේ විශාල තොරතුරු රාශියක් එන්න පටන් ගන්නවා. ඒ ඔක්කොම තොරතුරු ලස්සන සුබ සුඛ ආත්මීය තොරතුරු නෙවෙයි. එන හරියෙන් ගොඩක් තොරතුරු අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුබ වූ තොරතුරු. ඉතින් ඒ නිසා මොකද දෙනකොට පේන්නේ හොඳට බැලුවොත් මේකේ පේන්න තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබ තමයි. ඉතින් ඒ නිසා නොබලා ඉන්න බලන කට්ටිය. වෙනදා ටෙලිවිෂන් එක බලනවා. අල්ලපු ගෙදර දිහා බලනවා. පත්‍රෙ දිහා බලනවා. නව කතා බලනවා. මොකද මේක ඇතුළ බැලුවොත් පේන තියෙන උකුරු ගන්දස්තරේ තමයි. කොච්චර පෞරුෂත්වයක් තියෙන්න ඕනද? බුදුහමරෝ පෙන්ලා දෙන මේ දේ ඇති හැටිය දකින්ද කොච්චර කල්ැතුව ලෑස්තිලා ගිහිල්ලා බලන්න ඉන්නද එතකොට බලන්න පියවරකින් පියවරට යනකොට මොන තරම් ක්‍රියාවලියක් මේකේ තියෙනවද කියලා. මුතේ නිසා මේක තව තවත් සමීපව බලනකොට තේරෙන්න පටන් අරගනි. මේක මේ මම කියාගන්න කියන දේවල් වලට වැඩිය ඒක මේ මට ආණ්ඩු කරන්න පුළුවන් දේවල් වලට වැඩිය ඒක ඒක විහිම්ම යන ගමනක් තියෙනවා. මේක නොබලණ්ඩයි සංසාරේ කියන්නේ. පුත්තජනයයි කියලා කියන්නේ. ආර්යයන් වහන්සේ කල්පනා කරනවා මේ ලැබිච්ච මනුස්ස ආත්මේ බෙද පිං කරලා හම්බෙච්ච මේ වටිනා විද්‍යාගාරේ Tamange හිතසුව පිණිස මෛත්‍රී පිණිස නම් මේක දැනගන්න ඕනේ. කොතනද බොත්තම් තියෙන්නේ කොතනද ස්විච් තියෙන්නේ කියලා දැනගන්න ඕනේ. ඒක නොකර අපි මේ අනුන්ගේ සුපසිද්ධිය වයන් හදනවා අනුන්ට උදව් කරන්න හදනවා අරක දැනගන්න හදනවා මේක දැනගන්න හදනවා කියන එකේ තියෙන විහිළුව අවිද්‍යාව ඒකට තමයි අද විද්‍යාව කියලා නම දාගෙන තියෙන්නේ. අනුන්ගේ බාහිර දේවල් හොයන අවිද්‍යාවට තමයි විද්‍යාව කියලා නම දාගෙන තියෙන්නේ. එතකොට මේකට මොකද දාන්නම? කේමනන්ද සාන්තේ ලිව්ව පිටු 140 ගානක පොතක් මේ මොන කුණුහරුපේකටද අපි දැන් මේ විද්‍යාව කියන්නේ එතකොට බුදුහමර පෙන්නපු දෙයට මොකද්ද කියන්නේ කියලා. ඉස්සර මේකට නවීන විද්‍යාව කිව්වා දැන් නවීන කැලලත් නැහැ. අනුගේ කුණු කන්දල් හොයන එකට විද්‍යාව කියලා දාගෙන තියෙනවා. ඒසර බුදුරජාණන්සේ පෙන්වන විද්‍යාවට මොකද්ද වෙන්නේ කියලා. ඉතින් දරුවන්ට මොකද අපි කරලා තියෙන්නේ? විද්‍යා උපාධි දීලා තියෙනවා. ඩිග්‍රී PhD දීලා තියෙනවා. ඒක කිසිම අදාළ නැති එකගේ අලගිය මොළගිය තේරම දන්න. උඹ හුස්ම ගන්නවද කියලාවත් ඒකවත් දන්නේ නැහැ. සතිය කියන්නේ මොකද්ද කියලාවත් ඒ මොනක්වත් දන්නේ නැහැ. එක හුස්මක් බලන්න පුළුවන්ද කියලා අහන්න සතිය ඒක බෑ. ඉතින් මේ විදිහට යන ගමනේ සම්දිස්ථානක ඉඳලා තමයි මේ ලියන්නේ. ඒ නිසා පුළුවන් නම් හැකිනම් මේ පේන තියෙන දේවල් අසුබ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ දෙයක් උනත් දිගට බලන් ඉන්නකොට ওই පරිණාමය අපේ වෙන්න තියෙන ඉතුරු ටික සිද්ධ වෙනවා. ඒක අනිවාර්යයෙන්ම <clears throat> මෛත්‍රියට කරුණාවට බර දෙයක්. ඒ නිසා ශක්තිය තියෙනවා නම් ශ්‍රද්ධාව තියෙනවා නම් සතිය තියෙනවා නම් දිගට මේ දර්ශනය කඩා ගන්න නැතුව බලන්න කියන එකයි කියන්නේ. ගෞරවනීය සාමීන් වහන්ස ආනාපාන සතිය මූලික කර්මස්ථානයේ කොට ගතිමි. වෙනත් සිතුවිලි වලට සිත යොමුවත් මනා ලෙස ආනාපානය නිසා බලා සිටිය හැක. එක් පරයන්කයක විනාඩි 45ක් හෝ පැය එකක් පමණ රැඳී සිටිය හැක. එක්වරක් ඉරියව්ව වෙනස් කළහොත් බොහෝ වේලාවක් රැඳී සිටිය හැකි වේ. හිස දෙපැත්තට චලනීය වීමක් දැනේ. සිතට ගලා එන විවිධ සිතුවිලි එනම් රාග දේශ දෙස ඔහේ බලා සිටින්නෙමි. දැන් මට එක් දෙයක් නිරීක්ෂණය කරගත හැකි විය. එනම් පෙර දේශසහගතව එන සිතුවිලි දැන් ක්‍රමයෙන් අඩු වී ගොස් ඇති බව හොඳින් පෙනේ. පෙර ද්වේෂය හටගත් සිතුවිලි කෙරෙහි කරුණාව මෛත්‍රිය පෙරදරිව බලා සිටිය හැක. තවද මම පර්යංකයේ සිටන විට මට දැනෙන්නා වූ විවිධ වේදනාවන් දෙසද මට නොවන වේදනාවක් ලෙස බලා සිටින්නට උත්සාහ කරමි. එවිට එම වේදනාවන් දැඩිවන අයුරු සහ ඉන් අනතුරුව ඒවා මා සමග මිතුරු වන අයුරුදු බලා සිටින්නෙමි. ඉන්පසුව සිතට ශාන්ත වූ සුවයක් දැනේ. ගෞරවනීය සාමිනාංශ මම මේ අත්දකින්නේ කෙලෙස්වල ප්‍රහාණය නේද? මේ පිළිබඳව කාරුණිකව මට පහදා දෙන ලෙස ඊතා ගෞරව පෙරදැරිව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකට පැමිණ උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට අප කරන්නා වූ කුසල්ද අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. සාදු සාදු සාදු. මේ විදිහට අර එන ද්වේෂයේ හිතවිලි ඒ වගේම වේදනා දිහා බලනවා වගේ තමන් සමග ගැටෙන අනිකුත් සත්තු මිනිස්සු දිහා බලලත් පුළුවන් ද බලන්න මේක ඉති අජ්ජත්තං වා කායේ කායනුපස්සී විරති බහිද්ධා වා කායේ කායනුපස්සී විරති අජ්ජත්ත බහිද්ධා කායේ කායනුපස්සී විරති කියලා අපි නම් කරලා තියෙන අපේ වෛරක්කාරයෝ නම් කරලා තියෙන අපේ ප්‍රේමවන්තයෝ දෙගොල්ල දෙකම දිහා මාතා යතනියම් පුත්තං ආයුසායක පුත්තමන් රකේ එවම්බු සබ්බ භූතේතු සියලු දෙනා කෙරේ පවත්වන්න පුළුවන් එක දාන්න තමයි ඔය ඉස්සල්ලා ඔය පරිශන මට්ටමෙන් පෙන්වන්නේ ඊට පස්සේ සමාජ මට්ටමේ ජන විඥාණයට දාලා බලන්න ඕනේ මම ඒ නරකයි කියලා නම් කරපු පුද්ගලයා ගාවත් මනුස්සකම තියෙනවා. මම හොඳයි කියලා ගන්න මිනිහට මනුස්සකම තියෙනවා. හොඳ නරක දෙක ආපු ගමන් මනුස්සකම තියෙනවා. හොඳ නරක දෙක අයින් කරුවා ඊපස්සේ මනුස්සකම ඉතුරු වෙනවා. ඒකට මාත් මනුස්සෙක් වෙනවා. අපිට හරි අමාරුයි මනුස්සෙක් වෙයි. අපි බලන්නේම දෙමලෙක්. අබෞද්ධෙක්. ගෑණියෙක් නම් බලන්නේ පිරිමියෙක් කියලා. පිරිමියෙක් නම් බලන්නේ ගෑණියක් කියලා. ඉතින් කවදාකවත් මනුස්සකම දකින්නේ නැහැ. ඉතින් ඒ තාක්කල් අපි තිරිසන් ගතියක් ගත කරන්නේ. ඒ නිසා පුළුවන් තරම් මනුස්සකම දකින්න. ඒ නරක වැඩ කරනවා තමයි. ඒත් මිනිස්සේ. මට හොඳම ප්‍රිය තමයි. ඒත් මිනිස්සේ කියලා මේ මනුස්සකමට යන්න ආධ්‍යාත්මික තොරතුරුයි දීලා තියෙන්නේ. ඊට පස්සේ ඒක බාහිර යොදන්න පුළුවන් අපි ගත කරන ජීවිතෙත් එක්ක, අපිත් එක්ක ගැටෙන අයත් එක්ක කිසිම වෙලාවක ස්ථිර මිනිසයක් කරන්න යන්න එපා. මේ හොඳයි මේ නරකයි කියලා. ඒක වෙනස් වෙන දේ දිහා බලලා මමත් මට හිතා ගන්න බෑ මොන වෙයිද කියලා කවුරු හරි හම්බුනාට පස්සේ එතින්දි තීන්දුව වෙන්න අරින්න කලින් දැස් වෙලා යන්න එපා. එතකොට හරි පුතුම තරුණකමක් එනවා ජීවිතේට. මේ ලදරු ගතියක් හැබැයි ඒක මේ බොළඳ අමනෝඥ ගතියක් නෙවෙයි. චයිල්ඩ් ලයික් චයිල්ඩිෂ් නෙවෙයි. ඊට පස්සේ තේරෙන පටන් ගන්නවා මොන දෙයකටවත් ලෑස්ති වෙන්න ඕන ගමන් නැහැ. හැම වෙලාවෙම තියෙන සාමාන්‍ය අවදියෙන් ගතකරන කොයි දෙයකටත් ලෑස්ති වෙන ගතියක් එනවා. ඒක සහතික වෙන්නේ බහිද්ධාවා කායේ කායන පස්සේ වීරති කියලා අර බාහිර කෙනෙක් එක්ක සම්බන්ධ වෙනකොට අර ආකල්ප වලට අපිව නටවන්න දෙන්නේ නැතුව මේ මිනිස්සෙක් කියන හැඟීමෙන් කටයුතු කරන්න පුළුවන් වුණොත් ඒකෙන් තමයි අපි ලැබෙන ඥානයේ පන්නරේ ලබන්නේ. අතිගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවට වාඩි වී මම දැන් මෙතන ලෙස අවධානය තබාගෙන සිටියෙමි. ආනාපානයේ වරින් වර ප්‍රකට වන විට ඒ දෙස බලා සිටියෙමි. නිින්ද ගියාක් මෙන් ඊතරම් නොදැනෙන ස්වභාවයක් පැවතිනි. වරින් වර හිස ගැස්සීයයි. මෙලෙස ටික වේලාවක් විනාඩි 15ක් පමණ සිටියෙමි. එක්වරම නාසයත් උඩුතලත් අතර ඊතා හොඳින් දැනෙනා ස්වභාවයක් විය. ඒ විස්තර කිරීමට අපහසුය. කෙඳි කෙඳි මෙන්ද දැනේ. උණුසුමක් නැතත් උණුසුම් ස්වභාවයක්ද මෙන්මේ. මේ ඊතා හොඳින් දැනුණු හේයින් හොඳින් ඒ දෙස අවධානය යොමු කළමි. ඊතා කුඩා සුදු ආලෝකයකින් පටන්ගෙන කහ රතු ආදී වර්ණවලට මාරු විය. මෙහියන් කලබලකාරී ස්වභාවයක් තිබුණද මා එක දිගටම නාසයේ කෙළවර ඊතා හොඳින් දැනෙන ස්වභාවය දිසා බලා සිටියෙමි. වර්ණ ක්‍රමින් බොඳ වී ගියේය. නාසය අග දැනෙන ස්වභාවය දිගටම පැවතිනි. එය ඊතා හොඳින් නිරීක්ෂණය කළද ආශ්වාස ප්‍රශ්වාසය අනුව වෙනස් වීමක් දක්නට නොලැබිනි. සැලෙන නලියන කිඳි ස්වභාවයන් මෙන් ඒකාකාරව පැවතිනි. මා අසලින්ම කුරුල්ලෙකු කෑගසුණු ඇසුණා. ශරීරය පිළිබඳ දැනුවත් භාවයක්ද විය. මෙම නාසයාග හොඳින් දැනෙන ස්වභාවය බොහෝ වේලාවක් පැවත කෙමින් කෙමින් දුර්වල වී යනුද බලා සිටියෙමි. ඉන්පසු සාමාන්‍ය පරිදි ආනාපානය දැනෙන්නට විය. මෙම ස්වභාවය පිළිබඳ ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. මුචි පරිවරේ වගේ පිරිසුදු ගති වැටකට අපිරිසුදු වෙලා සතියෙන් තොරව ඥානෙන් තොරව වගේ පේනවා. ඒ දෙක එකිනෙකට සාපේක්ෂ වුණේ නැත්නම් මේක සිද්ධියක් වෙන්නේ නැහැ. ඒ නිසා වර එක හිත සම්පූර්ණ පාලෙන් තොර වෙනවා. තොර වෙලා ඇවිස්සෙනවා. ඊට පස්සේ යා විසින්ම ආයසරයක් බොහෝම සාන්ත කීකරු තත්යකට එනවා. මේ දෙකෙන් එකක්වත් මම කියලා ගන්න නැතුව මේ තමයි හිතේ ගතිය කියලා මේ දෙකට තට්ටු මාරුව වෙන්න ආරින්. එකට එකක් හොඳයි එකක් නරකයි කියන්නේ නැතුව මේ දෙන්න එකිනෙකට සාපේක්ෂ බව. අනිත් එක්කන අපේක්ෂාවෙන් තමයි මෙයා ඉන්නේ කියන එක ඒ ගතිය පෙන්වන්න පටන් අරගත්තොත් විස්්‍රාම වෙන්න ගන්නවා. හිත වෙහෙස වෙන්නේ නැහැ. අරක වේවා මේක නොවේවා කියලා අතතියක් නැහැ. ඒ නිසා මේක මේ වෙනස්කම් ළඟ ළඟ ළඟ ළඟ වෙන්න පටන් අරගත්තොත් භවනා බොහොම ඉක්මන් වෙනවා. ගෞරවනීය සාමීන් වහන්ස සක්මන් භාවනාවට සූදානම් වන බව සිහිය තබා පසුව කිහිපවරක් ඉක්මනින් ගමන් කර පාද කෙරෙහි සතිය තබා සක්මන් කිරීම ආරම්භමි. මුලින් බාහිර අරමුණු සිතට ආවත් ඉක්මනින්ම ඒවාට ඉඩ නොදී සක්මනෙහිම සිත යොදා ගැනීමට සමත් වෙමි. විලුඹ ඇඟිලිය යද තද බවත් ඉතිරි පාදයේ කොටස තද නැති බවත් ඊටා හොඳින් නිරීක්ෂණය වේ. පසුව පාදයට සමග දනහිසත් දනහිසට පහළින් ඇති මස්පිඩුත් චලනය වන ආකාරය හොඳින් දැනේ. සතිය දනහිසෙන් ඉහළ පාදයේ උඩ කොටසට යොමු වේ. පාදයේ ඉදිරියට යන විට දනහිස සමග පාදයේ උඩ කොටස සෙමින් ඉදිරියට චලනය වන බවත් පාදයේ නවතින විට චලනය නවතින බවත් නිරීක්ෂණය වේ. සක්මුණ සක්මන තවදුරටත් ගෙන යමින් ශරීරයේ ඉහළ කොටසට හිත යවමි. වම් පාදයේ තබන විට වම් මුකුල් ඇටය සමග මාංශ පේශි වම් පැත්තට තෙරපේ. දකුණු පාදයේ සමග දකුණු උකුල් ඇටයත් ඒ සමග ඇති පේශීත් දකුණු පැත්තට තෙරපීම දැනේ. සක්මන සමග තවත් ඉහළට යන විට පිට දෙපැත්තේ ඇති මස්පිඩු ළඟ සිත නවතී. මස්පිඩු වල දෙපැත්තෙහිම වේදනාවක් දැනේ. වම් පැත්තේ වේදනාව වැඩිය. දකුණු පැත්තේ වේදනාව අඩුය. වේදනාව ගැන නොසලකා සක්මනේ යෙදෙමි. වේදනාවද ක්‍රමයෙන් අඩුවේ. සක්මනේ සතිය ඇත. සක්මන සමග ශරීරයේද ක්‍රමවත් අන්දමට චලනය වන ආකාරයද නිරීක්ෂණය වේ. සිත සංසුන්ය පරයන්කයට ගොස් හිඳ ගතිමි. වාඩි වී සිටින ඉරියව්ව නිරීක්ෂණය කෙලෙමි. ආශ්වාස ප්‍රශ්වාසයේද හොඳින් දැනේ. ආනාපාන සතිය වැඩිවීමට අදිෂ්ඨාන කරමින් සතියට සුදුසුම තැන බැලුවෙමි. නාසයේ අග තෝරාගතිමි. නාසයේ අග ගෑවි නාසය තුලට යන වාතය ආශ්වාසය ලෙසත් එළියට යන වාතය ප්‍රශ්වාසය ලෙසත් හඳුනා ගනිමි. ආශ්වාසයටත් ප්‍රශ්වාසයටත් වඩා ප්‍රකට දකුණු නාස්පුඩුවයි. විටින් විට නම් වම් නාස්පුඩුවෙන්ද සමහර විට නාස්පුඩු දෙකෙන්මද ආශ්වාස ප්‍රශ්වාස සිදුවන බව දැනේ. ආශ්වාස වාතයට වඩා ප්‍රශ්වාස වාතයේ උණුසුම්ය. දිවාග තල්ලට ගෑවෙන තැන සීතලය. උඩට යන වාතය පහළට යෑමට ගතවන කාලය පහළට ගිය පසු නැවත උඩට උඩට යන කාලයට වඩා අඩුය. කෙටි ආශ්වාසයත් කෙටි ප්‍රශ්වාසයත් දිග ආශ්වාසයත් දිග ප්‍රශ්වාසයත් හඳුනා ගතිමි. ආශ්වාස ප්‍රශ්වාස ගොරෝසුය. සිත පිටතට යෑම අඩුය. ගියත් ඒ බව දැන නැවත අරමුණට සිත ගෙනෙමි. දැන් ආශ්වාසය හා ප්‍රශ්වාසය සමග සිත ගමන් කරයි. ආශ්වාස වාතය නාස්කුහරයේ දිගේ නාසයේ මුලටම යයි. ප්‍රශ්වාස වාතය නාසයේ මැද සිට පහළට එන බව දැනේ. ක්‍රමෙන් ආශ්වාස වාතයත් ප්‍රශ්වාස වාතයත් ලිහිල් වේ, කෙටි වේ. නාසාග්‍රයට පමණ දැනේ. ආශ්වාස වාතය හා ප්‍රශ්වාසය නාසය අග ස්පර්ශ නොවේ. තොල්වලට දැනේ. පපු ප්‍රදේශයේ උස් පහත් වන බවද දැනේ. ක්‍රමයෙන් මේ දැනීමද අඩුවේ. උඩුකය සැහැල්ලුය. යාන්තමට ඉදිරියටත් පසුපසටත් පාවෙන ගතියක් දැනේ. කලින් දිනට වඩා වැඩි වේලාවක් සැහැල්ලු බව පැවතිනි. පසුව උදරය සුළු වශයෙන් පිම්බෙන හැකිලෙන බව පෙනේ. සුසුමක් පැනි දීර්ඝ ආශ්වාසයකින් නැවත ආශ්වාස ක්‍රියාවලිය පටන් ගනී. ඇස්සරිය පසුද ඒ ඉරියව්වේම සිටීමට සිත්තේ. සිතට ප්‍රබෝධයක් ඇත. ගෞරවනීය සාමින් වහන්ස මා කෙරේ අනුකම්පාවෙන් මේ සිදුවීමත් ඉදිරියට කළ යුතු දේත් පහදා දෙන සීක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව හා නිවන් සුව පතමි. පරියන්කේදී මේ වගේ සවිස්තරාත්මකව නැත්නම් සිද්ධි බහුලව කටයුතු වෙන්නත් ඕනේ. ඒ වගේ මේක වැදගත් වශයෙන් වார்த்தාවට ඇතුල් කරන්නත් දන්නවනම් ඒ ඒ යෝගාචර පුරුම විදිහට මේ උනන්දු පේන්නේ නම් ශක්තිය වැය වෙනවා වගේ. නමුත් එතන ගොඩක් වෙන්නේ ශක්තිය ආරෝපණයක් ඇවිල්ලා පුදුම තිරියන් ගතියකට උනන්දු ගතියකට එනවා. ඒ නිසා මේක නඩත්තු කරන්න හරි අමාරුයි. නමුත් යෝගාවචර පුළුවන් තරම් බලන්න ඕනේ මෙහෙම යනවා නම් බොහොම ඉක්මනට හිත දියුණු වෙන නිසා මේ වගේ දෙයක් ඉස්සරහට ආවට ලාවට බලලා අතාරින්න එපා හොඳ විස්තර සහිතව බලලා ඒ විස්තර පුළුවන් තරම් වார்த்தාවට ඇතුළු කරන්න. එහෙම හැමදාම ලියලියා ඉන්න වෙන්නේ නැහැ. එකක් දෙකක් ලියපු ගමන් ඒ කලාව තේරුම් ගන්නවා. ඊට පස්සේ මෙච්චර දිග විස්තරය බොහොම කෙටි වාක්‍යයකින් දෙකකින් ලියන්න පස්සේ පුරුදු කරන්න පුළුවන්. එනිසා මේ උනන්දු වෙච්ච වෙලාවේ යකඩ රත් වෙච්ච වෙලාවේ තලා ගන්න එකයි තියෙන්නේ. එහෙම නැත්නම් මේ වැස්ස වෙලාවේ ඊයහ ගන්න ඕනේ. ඒ නිසා පුළුවන් තරම් ඒ ඇතිවෙච්ච උද්‍යෝගේ දිගට පවත්වා බලන්න. අවසරයි අතිගෞරවනීය සාමීන් වහන්ස. ඊයේ හවස පරයන්ක භාවනාව මා දැන් මෙතන යනුවෙන් සිත භාවනාවට යොමු කළෙමි. ආස්වාස ප්‍රස්වාසය හොඳින් මෙනෙහි කරමින් සිටියේදී එය සියුම්ම ගිය බවක් වැටහිනි. කිසිම සිතුවිල්ලක් නොමැතිව නිසල බවක සිටියෙමි. ටික වේලාවකින් හිසේ ගැස්මක් ඇතිවිය. ඒ සමගම හිස ඇතුලේ ටින් වැනි හඬකින් යමක් පුපුරනවා දැනුනි. එය පිටතින් පැමිණි හඬක් නොවේ. මා නිසල්මන්ව ඒ දෙස බලා සිටියෙමි. එය නැවත සිදු නොවිය. මුළු කාර්යය පුරා බාහිර සිතුවිලි සිතට ආවේ නැත. කයේ සැහැල්ලුවක් දැනිනි. ඒ සමගම ඊතා පැහැදිලි සුදු ආලෝකයක් මා ඉදිරියේ දිස්විය. ඒ සුදු පැහැති ආලෝකය තුල ලා කොළ පැහැති ආලෝකයක්ද පැවතිනි. වරක සිතේ මායාවක් වශයෙන් මම තීරණය කළෙමි. එහෙත් එම ආලෝකයේ භාවනාව පුරා පැවතිනි. 4:10ට පමණ බාහිරින් පැමිණි ශබ්දයකින් මම ඇස් ඇරියෙමි. මේ කාලය තුල දකුණු කකුලේ සහ කොඳු ඇට දිගේ වේදනාව ගලා ආවත් ඒ ගැන සැලකීමක් නොමැතිව මූල කර්මස්ථානයේ වෙතට සිත යොමු කළෙමි. අද උදේ පරයන්ක භාවනාවේදී මම දැන් මෙතනෙයි මෙනෙහි කරමින් භාවනාව ආරම්භ කළෙමි. බාහිර සිතුවිලි ආවත් සිතුවිල්ලක් යයි මෙනෙහි කරමින් සතිය පිහිටුවා ගතිමි. අද දින උදේ පරයන්ක භාවනාවේදී ආශාස ප්‍රසවාසයේ සිහින්ව ගොස් නොදැනී ගියේය. සිත නැවත මූල කර්මස්ථානයට පැමිණියේය. බාහිර සිතුවිලියාවත් ඒ ගණන් නොගෙන ආස්වාස ප්‍රස්වාසයටම හිත යොමු කළෙමි. වැලිමලුවේ සක්මන් භාවනාදී পায় පොළොවට ගැටෙනවා ගැටෙනවා යනුවෙන් මෙනෙහි කරමින් සක්මන් කළෙමි. සක්මනින් පසුව පරයන්ක භාවනාවට යොමු වී ටික වේලාවකින් පෙර දිනීමෙන් පැහැදිලි ආලෝකයේ මා ඉදිරියේ තිරේක ආකාරයෙන් දිස්වන්නට විය. මේ අවස්ථාවේ ආනාපානය ලීනව සිහින්ව සිදුවේ යයි හැඟිනි. මෙසේ ආනාපානය දෙස බලා සිටියේදී නොපෙනී ගියේය. පසුව ආලෝකය මා ඉදිරියේ දිගින් දිගටම පැවතිනි. එයට වරින් වර කොළපාට ආලෝකයක්ද මිශ්‍ර වෙමින් දිස්විය. මේ අවස්ථාවේදී ආශ්වාස ප්‍රශ්වාසයේ සිහින්ව පැවතුනත් ඒ යාන්ත්‍රයක ආකාරයට ඇතුල් වෙනවා පිට වෙනවා මෙන් දැනුනි. මායේ අවස්ථාවේදී සිත වෙනමත්, කය වෙනමත් වෙන්න පවතින බවට හැඟීමක් ඇතිවිය. සිතෙන් ආලෝකයේ පිළඹදවත්, කයෙන් ආස්වාස ප්‍රස්වාසයත් සිදුවන බවකුත් වැටහෙනි. ආලෝකයේ පෙනීම සතියට බාධාවක් නොවිය. මෙයින් මා වටහා ගත්තේ සිත කයෙන් වෙන්ව ක්‍රියා කරන බවක්ය. මෙම தත්ත්වය නිවැරදිදයි පහදා දෙන සේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ පතමි. අවසානයේදී නිවන් සුවයද ප්‍රාර්ථනා කරමි. විස්තරයටත් වැඩි අවසාන ප්‍රකාශ කළ තියෙන හිත කයින් වෙන් වෙලා තියෙනවා කියන එක වෙන්නන්න තමයි හිත උදේ ඉඳලා හැන්ද වෙනකන් දඟලන්නේ. ඒකත් හිතම තමයි. එතකොට මේ හිත ඔය කියන කඩප්පුලි හිත ආйти වෙන්නේ කායටද හිතටද කියලා බැලුවොත් එහෙම හොරා ගැම්මෙන් තමයි පේනහන්නේ. ඒ නිසා ඒ බයිලා ඕන එකක් කියාගත්තා වයි. භාවනාව කරගෙන යන්න. එයා එනවා හරියට උල්පන්දන් දෙන්නේ. ගොඩ පෙරක දොරකන් දෙන්නේ. මේ දෙක දෙකක් කියලා පෙන්වන්න තමයි හිතේ එකම දේ අවශ්‍ය වෙලා තියෙන්නේ දෙකට බෙදලා රණ්ඩු කරන එක තමයි. නිසා ඒවට ආවයි කියලා කනගාටු වෙන්න එපා. නමුත් දැන් කඩදාසි නාස්ති කරන්න එපා ඒවට. වැටහෙන දේ කියන්නේ අර වගේ දේවලුත් එනවා ඒ වුණා කියලාට චින්තාමේ දේවල්. ඒකට නතර කරන්න උත්සාහ කරන්න එපා. නමුත් ඒව ඉතර පුම්බන්න යන්න එපා. පුම්බන්න ගියොත් අච්චර භාවනා පැත්තකදීදී මේ ඇත්සඳර තිබේ නම් යන්න පාරක් තිබේ නම් කිම බැදිවල යන්නේ මං මුලා වූ එකෙකුසේ වගේ හිත දෙනවා ලන්න. ඒ නිසා ප්‍රත්‍යක්ෂ කළ හැක දිගේ පුළුවන් තරම් යන්න. මේක උණයි කියලා කච්චාත් වෙන්නත් පශ්චාත්තාප වෙන්නත් එපා. ওই විදිහට විස්තර හොඳට බලන එක තමයි අපිට තියෙන ගැලවුම් මාර්ගය. ප්‍රශ්න ඉවරයි ප්‍රකාශයක් තියෙනවා. ස්වාමින් වහන්සේ අවසරයි. ඔබ වහන්සේ ඊයේ දිනේදී දේශනා කළ ලාභ සත්කාර පරිසංයුක්ත විතක්ක කියන විතක්කය ගැන තවත් අවස්ථාවල ඔබ වහන්සේම දේශනා කරනවා මේක තව කෙනෙකුට කියලා දෙන්න කියලා. ඉහත දැක් වූ විතක්කයට හසු නොවූ තව කෙනෙකුට කියලා දෙන්නේ කෙසේද? උපදේශයක් දෙනසේක්වා. ඇතැම් විට දේශනා කළ විතක්කයන් යෝගියෙක් දිගටම නැවත කරගෙන යනකොට බාහිර බැටකෑමකට ලක්වීමෙන් මගහරවා ගන්නවා. ගැනෙනවා නේද? බැටකාපු යෝගියෙක් ධර්ම ශ්‍රවණයෙන් මේ හඳුනාගතහොත් පටිතද කරගත හැකි බව මට වැටහුණා. නිවනින්ම සැනසේවා. ඒක මුල් හරිය ගොනු වෙලා නැහැ. අහන්න ඕන ප්‍රශ්න එච්චර පිසිදු නැහැ. ඉතින් මේ වගේ සුකොම විතක්ක ගැන කතා කරනකොට හරිම අමාරු කාටවත් උපදෙස් දෙන්න යන්න එපා. හුඟක් වෙලාට වරදොලමයි තේරුම් ගන්නෙ. ධර්ම දේශනාවකට කතා කරාට ප්‍රශ්න නැහැ. කාටවත් කැනහිල්ලක් කරන්නේ නැහැ නේ. ඉතින් ඒක නිසා ශිෂ් ගුරුවරයෙක් ශිෂ්‍යයාටවත් කියන්නේ නැහැ. කියන්නේ කියොත් අනිවාර්යයෙන්ම වරද්දව ගන්නවා. ඒ ගොරෝසු විතක්ක ගැන කතා කරන කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක ඒක ඉතින් අනිවාර්යයෙන්ම නරකට යොමු කරනවා. මේ සුකුම විතක්ක තමන්ට විවේකයක් ආපු වෙලාවේදී ගොරෝසු විතක්ක නැති වෙලාවේ අපේ හිත පුරවන්නේ ඕකේ. එතකොට පුළුවන් තරම් ශික්ෂාවක් ඇති කර ගන්නවා. ඒක සීල ශික්ෂාවකට අහු වෙන්නේ නැහැ. ශීල ශික්ෂාට අහු වෙන කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසාව විතක්ක විතරයි බොහෝ විට. මේවා ශීල ශික්ෂාට අහු වෙන සමාධි ශික්ෂාට අහු වෙනවා. ඒ නිසා පුළුවන් තරම් ආජීවය සකස් කරගන්න ඒ ලාභ සත්කාර නැත්තම් වැඩකට අපි පෙළඹෙන්නේ නැහැ මොටිවේට් වෙන්නේ නැහැ. නමුත් ඒක අනවශ්‍ය විදිහට තියෙන ලාභ සත්කාර අඩු කරගෙන ප්‍රයෝජනෙට සලකලා වැඩ කරන එක ආදර්ශයෙන් පෙන්වන මිසක් කාටවත් ඇඟිලි ගහන්න යන්න එපා කරපු ගමන් ඒ කෙනාගේ පෞරුෂත්වයට පහර වදිනවා. එඳා ඒ කෙනාගේ මේ රුචි අරුචිකම් වලට පහරවා දිනවා අනිවාර්යයෙන්ම හතුරෙක් හදා ගන්න. ඊට මෙට වැඩි ලේසි මේ කවුරු කොයිතරම් සුඛභෝගී යන්න ගියත් Taman අර පිළිමැතෙන් ප්‍රයෝජන සලකලා වැඩ කරන්න ගියාම ඒක නිහඬ බණක් කියලා තමයි කියන්නේ. මේ සම්බන්ධයෙන් කියන්න ගියොත් නම් අමාරු වැටෙනවා කියලා මට හොඳටම කියත හැකි. ඒ නිසා දීර්ඝ කාලයක් කරගෙන කරගෙන යනකොට ඇසත්තෝ දකි, කන් ඇත්තෝ අසයි. මොලේ ඇත්ත තේරුම් ගනි පොදුවේ දෙන්න යන්න එපා. මෙවුවා මේ ඌරන් ඉදිරි පිට මුතු දාන්නා වගේ වැඩ. ඌරෝ ඉස්සරහා දාන්න එපා උන්තු. පුළුවන් වැදගත් කෙනාට තේරුම් අරගන්න ආදර්ශයේ පිහිටුණා මිස කියලා දෙන්න නොගියයි කියලා ප්‍රශ්නයක් නැහැ. නමුත් ਸਰවචනාසිකේ තියෙන මහා කරුණාව නිසා භාවනා කරන එකට ආශ්‍රය කරන්න තියලා තියෙනවා. මේ ශේෂ්ත්‍රය යනකොට මෙන්න මේක පිළිබඳව දැනුවත් වෙලා යන්න මෙතන මර උගුලක් තියෙනවා. බොරු වලක් තියෙනවා. වැටුනොත් කටුකොහල පරිසංගයන් කියලා හඳුන්වා දෙනවා. ඔය පාරයින තියෙන මාර්ග සිටි මාර්ග සංඥා වගේ. බරපතල කන්දකි අනතුරු බහුල ප්‍රදේශයේකි කියලා ගහලා තියෙනවා. නැත් ඒකේ අනතුරු වෙනවද නැද්ද කියලා කරන්න අමාරුයි. ඒ නිසා භාවනා කරනකොට අරමුණ වඩනවා විතරක් නෙවෙයි මුළු ජීවිතේ ව්‍යාකරණයම හැදෙන්න ඕනේ. මුළු ජීවන රටාවම හැදෙන්න ඕනේ. ඒක මුළු ජීවිතේ පුරාම යන පරිශ්‍රණය. අපි මේ හිතන දවස් 10 ඇතුළත මේ ඉඳගෙන ඉන්න පරියන්කේ කරන එකක් නෙවෙයි. එතනින් පටන් ගත්තාම දිගටම යනවා. ඉතින් ඒක තමන් ඉන්න මට්ටමේ එකනා ඊගා මට්ටමට අවිල්ල නැත්නම් එයාට ඒක අදාළ වෙන්නේ නැහැ. අමුරාවෙන් කවන්න පොවන්න යන්නත් එපා. අජීර්ණයට වැටෙනවා. ඒ නිසා එක්කෙනෙක් හරි තේරුම් ගන්නවා නම් ඒ හොඳට ඕම ඇති කියන්නේ අනේකයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ කාලය හා අවකාශය යන සීමාවන්ගෙන් නිදහස් වීමට භාවනා පුහුණුවේ කොතරම් දුරට යා යුතුද? කාලය අවකාශයේ ඉක්මවීම යනු නිමිත්ත නැතුව යාමද? මේ පිළිබඳ පැහැදිලි කර දෙනමින් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි. සතිමත් ඉන්න හැම චිත්තක්ෂණයක්ම කාලයෙන් තව අවකාශයෙන් නිදහස්. ඒ නිසා ඒක තියෙද්දී ප්‍රශ්න අහා ඉන්නේ නැතුව ඒක ඉතා සතිමත් වෙන්න. එතකොට ප්‍රශ්නේ තියෙන උත්තරේ තියෙනවා. තෙරුවන් සරණයි ගෞරවනීය සාමින් වහන්ස. මේ මගේ තුන්වෙනි නිස්සරණ භාවනා වැඩසටහනයි. සක්මන් භාවනාව ආරම්භ කළ පසු එක දිගටම මිනිත්තු 20ක් පමණ සක්මන් භාවනාව කළෙමි. අතරින් පතර සිතුවිලි වෙනත් අතකට යොමුවත් නැවතත් එක්වරම සිත යොදවා සක්මන් කළෙමි. වැඩි කාලයක් සක්මන්ට සිත යොදවීමට හැකි නිසා සතුටු වෙමි. ආනාපාන සති භාවනාව ආරම්භ කළ සුළු මොහොතකින් විනාඩි 3කින් පමණ සිතුවිලි වෙනත් අතට යොමු වන අතර නැවතත් ආනාපානයේ වෙතට සිත යොමුකට භාවනා කෙලෙමි. නිතර නිතර මේ වාඩි වී සිටින්නේ ආනාපාන භාවනාවට බව සිහියට ගනිමින් ආශ්වාස ප්‍රශ්වාස කරන ආකාරය නිරීක්ෂණය කිරීමට ධෛර්ය ගතිමි. මෙසේ මිනිත්තු 15ක් පමණ කිරීමෙන් වැඩි කාල ප්‍රමාණයක් ආනාපාන සිහියෙන් භාවනා කිරීමට හැකි විය. තවත් මෙම කාලයේ වැඩි කිරීමට මෙන්ම සියුම් ලෙස ආස්වාස් ප්‍රසවාස නිරීක්ෂණය කිරීමටද ධෛර්යය ගන්නෙමි. ඔබ වහන්සේට නිදුක් සුව පතමි. දැයි ඒ විදිහටම අනුමත කරන එක තමයි කරන්නේ. අවසානික ගෞරවනීය ස්වාමින් වහන්ස ඔබ වහන්සේ විසින් දේශනාවන්හිදී සඳහන් කරන ලද පහත සඳහන් තේමාවන් වැඩිදුර අධ්‍යයනය කිරීම සඳහා ඔබ වහන්සේ විසින් දේශිත වෙනත් සූත්‍ර දේශනා හෝ පරිහරණය සඳහා ග්‍රන්ථ ඇතොත් සඳහන් කරන මෙන් කරුණාවෙන් ඉල්ලමි. 1. ධාන මට්ටම ස්ථාවර කිරීම සඳහා භාවිතා කළ යුතු පංච වශී කර්මතා ධර්ම දෙක යෝගීන්ට එරෙහිවන විතක්ක දීර්ඝ වශයෙන් කතා කරන ලද විශේෂ සූත්‍ර දේශනාවන් තිබේද ඔබ වහන්සේට තෙරුවන් සරණ පතමි ලොකු සංහසකේ සමන්ත විදර්ශනා භාවනා මාර්ගයේ හැම එකටම වගේ පොදු පොතක් විදිහට කියන්න පුළුවන්. විස්තර වශයෙන් ඕනනම් මේ පංච වශීතා පිළිබඳව ඇත්තම සමත විදර්ශනා භාවනා මාර්ගයේ සෑහෙන විස්තරයක් තියෙනවා. සත්‍ය විසුද්ධි සහ විදර්ශනා ඥාන පොතේ ඒකේ සම්පින්නයක් තියෙනවා. ඊට අමතරව පාවොක්සයිඩ්ගේ පොත් වල ඒ වගේ විස්තර ටිකක් තියෙනවා. විතක්ක පිළිබඳවයි කියනං මේ ලොකු ශාංශික විතක්ක විජේ කියලා පාඩමක් තියෙනවා ඒ සමත විදර්ශනා භාවනා මාර්ගයේ ඒක 1940 ගණන් වල 50 ගණන් වල ලියවිච්ච පොතක්. ඒ වුණාට ඒක තාමත් ජනප්‍රියව යනවා. අන්න ඒක අරගෙන කියවන්නේ එතකොට මේ එතෙන් අහුවෙලා අමාරු වෙටෙන ඉස්සල්ලා දැනුවත් කිරීම සම්බන්ධයෙන් ලොකු සංසය ආරම්භ තියෙන ක්‍රියාවලිය දැක් ගන්න පුළුවන්. ප්‍රශ්නාවලිය අවසానයි. දැන් අපි එතකොට විනාඩි 20ක් විතර වැඩිපුර අරගෙන තියෙනවා. නමුත් කාල වේලාව වෙනස් කරන්න ඕන.